नए साल के अंदर साधु साधु साधु समन्ता चक्रवाणीषु अत्र गच्छन्तु देवता सद्धम्मं निराजस्य सुनन्तु सद्गमुखदा धम्मसवनकालो अयं वदन्ता धम्मसवनकालो अयं वदन्ता ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස සෝනෝ අයම්පි කෝ වික්ඛවේ ආනාපාන සති සමාධි භාවනා බහුලීකතෝ සන්තෝ චේව පනීතෝ ච සුඛෝ ච විහාරෝ uppannuppanne ca papake akusale dhamme thanaso antaradhapeti upasammeti ගෞරවනීය සංගරත්නයෙන් අවසරයි පින්වත් සිල්මෑණිවරුනි සද්ධා බුද්ධ සම්පන්න යෝගාවචර පින්වත්නි පින්වතේ අද සුපුරුදු විදියට මේ සන්ධ්‍යා භාගී ධර්ම දේශනාවක් කිරීම පිණිස අපි තෝරාගත්තේ සංයුක්ත නිකායේ සඳහන් වෙන ගාථාව. මේ ගාථාව තෝරගන්නට හේතු වුණේ මෙතෙක් දවසක් මේ නිස්සරණ වන සේනාසනයට සම්බන්ධව මේ පිරිසක් බොහෝ මොනෑකමින් විශාල කැපකිරීමකින් ලොකු නුවණකින් මේ විදිහට පිළිවෙත් පුරාගෙන ආවා ඒ සියලු දෙනාම බොහෝ කොට මේ කර්මස්ථානය තමයි ප්‍රගුණ කළේ. ආනාපාන සති භාවනාව ප්‍රගුණ කළා. ඒ නිසා අපි මේ අවස්ථාවේදී මේ අවසාන දේශනාව විය හැකි. ඊට අපි යොදාගත්තේ මේ බුදුරජාණන් වහන්සේ ප්‍රශංසා මුඛයෙන් වදාළ ගාථාව. අයම්පිකෝ භික්ඛවේ ආනාපාන සති සමාධි භාවනා භාවිතෝ බහුලීකතෝ මේ සමාධි ආනාපාන සති සමාධි භාවනා බහුලීකතෝ භාවිතෝ බහුලීකතෝ මනාකොට භාවිත කරන ලදද බොහෝ කොට ගැඹුරින් භාවිත කරන ලදද සන්තෝච්චේව ප්‍රනීතෝච්ච සාන්ත වගේම ප්‍රනීතද වෙනවා සුඛෝච්ච විහාර සාන්තයි ප්‍රනීතයි සුඛ විහරණද ලබා දෙනවා ඒ වගේම uppන්න uppන්නේච පාපකී අකුසලේ ධම්මේ උපනුපන්නා වූ පව් අකුසල දහම් ලාමක අකුසල දහම් ඨානසෝ අන්තරධාපේති වහා ඒවා අන්තර්ධාන කරනවා රූප සමේති සංසිඳවනවා ඉන්නතුනේ මේ ජීවිතේ අපි සෑම දිනම මේ මිනිස්සු හැටියට සැප විඳින්න කැමති මේ කාම ලෝකේ අතෝරක් නැතුව නොයෙකුත් කාම සැප සොයාගෙන යන මේ මිනිස් ප්‍රජාව ඒ තුලින්ම පින්නතුනි මහත් පීඩාවකටපත් වෙනවා. తాවකාලිකව සුළු සුවයක් නිසා වඩා කාලයක් පින්නතුනි අපි ගෙවන්නේ දුකෙන්. කාම වස්තුන් සෙවීම හුදෙක් බලාපොරොත්තුවක් විතරයි පින්නතුනි. අපි සොයන කාම වස්තුවට අපි ලං වෙන්න මොනතරම් වෙහෙසෙනවද මොනතරම් වීරයක් විඩාවක් අපිට ඇති වෙනවද එහෙම ලබාගන්නේ බලාපොරොත්තුව මුදුන් පැමිණෙනේ තුනක් බලාපොරොත්තුවේ සුවය අපි අත්විඳින්නේ තාම සුළු මොහොතක් විතරයි බලාපොරොත්තුව ලැබෙන්න තියනකල් තියෙන ඒ ආස්වාදය ඒ ලැබුණාම නැහැ සාමාන්‍ය දෙයක් බවට පත් වෙනවා. ඒ නිසා දුක් පීඩාව වගේ නෙමෙයි සුඛ වේදනාව. දුක් පීඩාව අතෝරක් නැහැ. ඒවාම අපි කොච්චර ප්‍රාර්ථනා කළත් පහ වේවා කියලා ලේසියෙන් පහ වෙන්නේ නැහැ. බොහෝ පීඩා ඇති කරනවා. චිත්ත පීඩාවක් වුණත්, කායික දුකක් වුණත් පින්නතුනි බොහෝ වෙහෙසෙන් තවන අපිට ඒකයින් කරලා ඒ වුණත් අපි බොහෝ ප්‍රාර්ථනා ඇතුව වෑයම් කරලා ලබා ගන්න උතුම් බලාපොරොත්තුවක් තියෙනවා නම් අපි හඟින උතුම් කියලා ඒක පවතින්නේ ටික වෙලාවයි. ඒ සුවෙන් සාමාන්‍ය තත්ත්වයටපත් වෙනවා. ඊට පස්සේ අපි තවත් බලාපොරොත්තුවක් ඇති කර ගන්නවා ඒ තුලින්. දැන් ඉතින් සාමාන්‍ය දෙයක් පවත් වෙච්චි ප්‍රාර්ථනාවයි. බලාපොරොත්තු වේ ලබා ගැනීම පසකින් කියලා අපි ඊට ඉහළින් එකක් හොයන මේ විදිහට පින්වත්නි පුංචි දරුවා මවතුරුලි කිවිරාබි පුලේන මරණ මංචකයට යන කලම සොයන්නේ සුවයක් නමුත් ඔහුට ඒ සුවය විඳින්න හම් වෙන්නේ නැහැ මවතුරුලේ කිරිබිය උණුසුමේ සැනසෙන දරුවා එදා එහෙම හිතුවත් පින්නතුනේ නිින්ද ගියාම සුවේ ඉවරයි. අවදි වෙන්නේ අඬාගෙන. නැවතත් මෞෂින් සනසනවා කිටි දෙනවා. ආයි නිින්දට වැටෙනවා. ටික ටික මේ දරුවා නැගිටිනකොට hina වෙනකොට දෙමව්පියෝ සතුටු වෙනවා. දරුවාර කිරි දීමට තිබිච්ච ආසාවට වඩා පුංචි පුංචි සද්දවලට ලස්සන ලස්සන සමනුල්ලරි රූප වලට ආස කරනවා. මේ විදිහට ගමන් කරන මේ මනුස්ස ජීවිතයේ ළමාවියට පැමිණෙනකොට ඒ සමනුලුන් ප්‍රතිවිච්ඡ ආසාව වෙනත් පැත්තකට යොමු වෙනවා. පිටි ගන්නවා, ගෝල ගන්නවා, දුවනවා, පනිනවා, කෑ ගහනවා මේ දරුවෝ. ඒකත් පින්නතුනේ ටික දවසයි පවතින්නේ. පාසල් යන්න වෙනවා ආයි දුකක් මෙහෙම ගත කරන දරුවන් තරුණ වියට එනවා විභාගේ පාස් වුණාම ඔක්කොම සමහර අය තාම හොඳයි කියලා හිතනවා ලබාගත්තු පාස්තුරු විභාගේ සමත් වුණාට පින්නතුනේ ඊට පස්සේ නැවත දුක ඊළඟට මම තවත් ඉහළ විභාගයකට යන්න ඕන එදා ඉඳලා වෙහෙසෙනවා ඒ වගේම තමන්ගේ හිත මෙතෙක්කල් යොමු වුණු කිහිලා භාණ්ඩ වලින් ඈත් වෙනවා. යෞවනත්වයට පැමිණෙනකොට තමන්ගේ సంతානයේ වෙනත් සුන්දර පැත්තක් හොයන. ඒකත් පින්නතුනි තමන්ගේ මේ ඥානයේ එහෙම නැත්නම් අධ්‍යාපනයේ ප්‍රවීණත්වය පූර්ණත්වයේ මත ඒ සියල්ල සම්පූර්ණ වෙයි කියලා හිතනවා. ඒකත් ලබා ගන්නවා. රැකියාව ලැබෙයි කියලා හිතනවා ඒකත් ලැබෙනවා. නමුත් පින්නතන ලැබුණු රැකියාවෙන් සතුටු වෙන්නේ ටික දවසක්. ඉහළ පුටුවක් දැකලා ඒක දිහා බලබලා Tamange හිතේ දුකක් ඇති වෙනවා මෙතෙන්ට යන්නේ කොහොමද කියලා. ඒ වගේම මෙතෙක් ප්‍රාර්ථනා කළ යෞවනත්වයෙන් අපි දරවන සුන්දරත්වය විඳ ගන්න අපි හොයනවා ආවාහ විවාහ. ඒකත් ලැබෙනකල් තමයි තියෙන්නේ හීනයක් වගේ හීනෙන් විඳින මල් සුවඳක් වගේ ලැබුණ දායෙන් පස්සේ පින්නතුනේ ඒකත් කටුක වෙනවා. නමුත් ජීවිතයේ යම්කිසි පූර්ණත්වයක් සුන්දරත්වයක් ආශාවක් සංසිඳීමක් ලැබුවත් පින්නතුනේ ටික කලක් යනකොට දරුබල් මල්ලන්ගෙන් පිරෙනකොට අධ්‍යාපනයේට අනිකුත් වස්තුව සොයන්ට වෙනුවෙන් කැප වෙනකොට දරුවන්ගේ අසනීපාදී අධ්‍යාපනාදී කටයුතු වල යෙදෙනකොට මේ සැප සොයපු මිනිස්සයා දැන් විඳින්නේ ආය දුක. කවදාක්වත් කොතැනකවත් කෙරවල කොතනද කියන්න පුළුවන් කමක් නැහැ. මේවමත් මේ කාම භෝගීන් හැටියට කාම වස්තුන් දූ දරුවෝ කාම වස්තුන් තමන්ගේ ගේදර කාම වස්තුන් රැකියා තනතුරු කාම වස්තුන් මේවා පිළිබඳම වෙහෙසිලා වෙහෙසිලා පින්නතුනි අවසානයේ අපි හැරිලා බලනකොට විවේකයක් ගන්න කායික වශයෙන් අපි රෝගී වෙලා දුර්වල වෙලා ඊට පස්සේ අපිට පුළුවන්කමක් නැහැ පසෙකට වෙලා නිදහසේ විවේක සුවයක් නිගින්න කායික පීඩාවන්ගෙන් අපි පිරිලා ඒ වගේම අපට ලෝකයේ නිසා Tamanට බර කරට ඇවිල්ලා තවත් අපි සැනසෙන්න කියලා කිසි කෙනෙක් කල්පනා කළේ නැහැ. ඒ නිසා පින්වත්නි අපේ භාග්‍යවතුන් වහන්සේ පෙන්වලා දීපු මේ ප්‍රතිපදාව සීල සමාධි ප්‍රඥා කියන ප්‍රතිපදාව යම් කිසි තරුණයෙක් හෝ තරුණියක් නැදිවියේ කෙනෙක් හෝ මේක හරියට දැනගෙන සොයාගෙන එහි සැනසෙල්ල ලැබුවා නම් තමන්ගේ ජීවිතය සම්පූර්ණ වෙනවා තමන්ගේ ආධ්‍යාත්මික සුවයත් ළඟා කරගන්න කිසිම කාම වස්තුවකින් ලබන්න බැරි සුවයක් මේ අධ්‍යාත්මික සුවය තුල තියෙනවා. ඒ නිසා පින්නතුනි ගිහි පින්නතුන් පවා මේ විදියට සීල සමාධි ප්‍රඥා පිරුවනම් තමන්ගේ තරුණ කාලේ ඉඳලා අද වෙනකොට බොහොම ලොකු සැනසීමක් භුක්ති විඳින්න පුළුවන්. කෙසේ වෙතත් ප්‍රඥාව පහළ වුණා, කල්යාණ මිත්‍රයෝ දැක්කා, ඒ අනුව ගමන් කිරීමට තරම් අපට හොඳ නුවණක් පෙර සංසාරේ කරන ලද අනන්ත ප්‍රමාණ කුසල් නිසා දානාදී සීලාදී භාවනාදී ගුණධර්ම පිරුව නිසා ඔබට මේ ජීවිතයේ ඒ කල්යාණ මිත්‍රයෝ දැකලා සීල සමාධි ප්‍රඥා මුදුන් පමුණවා ගන්නට අවස්ථාව ලැබුණා. එනිසා ආලෝකයෙන් ආලෝකයට ගමන් කරන ඔබ වගේ පින්නතුන් පින්වතියන් මේ මහා පොළොවට බරක් නෙවෙයි. ශාසනයේ පවතින ඔබ තුලයි ඔබ යම් තාක්කල් සිල් රකින්නවාද බවුන් වඩනවාද ඒ තාක්කල් බුද්ධ ශාසනය රැකෙනවා. එනිසා සංඝ රත්නය ලෝකයේ සිටින තාක්කල් බුද්ධ රත්නය රැකෙනවා වගේම උපාසක උපාසිකා පිරිත මේ ලෝකයේ ඉන්න තාක්කල් බුද්ධ ශාසනය රැකෙනවා. ඒ නිසා අපි කල්පනා කරනවා නම් යමෙක් මේ ජීවිතය අපි සනසිල්ල ගත කරන්න ඕනේ කියලා. කුඩා දරුවගේ ඉඳන් අවසාන මහන්ලා දක්වා සියලු දෙනා විසින් සිල් පිරිය යුතුයි සමාධි වැඩි යුතුයි. එනිසා පින්නතුනි අපි මේ ගාථාව තෝරගත්තේ මේ කාමභෝගී ලෝකයට ඊටාම හොඳ දෙයක් තමයි ආනාපාන සති භාවනාව. තමන්ගේ අධ්‍යාත්මික සුවය තුළින් පින්නතුනි සනසිල්ලක් ලබන අතරේ තමන්ගේ ජීවිතයත් සාර්ථක වෙනවා මෙලව සනසීමත් පරලෝසන සීමත් උතුම්ම නිවනත් ලබනවා. ඒ නිසායි මේ ආනාපාන සති භාවනාව සන්තෝචේව ප්‍රණීතෝච සුකෝච විහාරෝ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. අපිට සාන්තව ප්‍රණීතව ඒ වගේම සුඛ විහරණ ඇතුව මේ ජීවිතය ගත කරමින් අපේ ආධ්‍යාත්මික ගුණවගාව ලං කර ගැනීමෙන් අපිට පින්නතුනේ නිවනට ලං වෙන්න පුළුවන් වෙනවා. ඒ නිසා උප්පන් උප්පන්නේ පාපකේ කුසලයේ ධම්මේ ඥානසෝ අන්තර ධාපේති වූප සමයේති කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කළේ අපි ආස්වාස ප්‍රස්වාසයක් කරන වාරයක් වාරයක් පාසා පින්නතුනි අපේ තියෙන කෙලෙස් දුර වෙනවා කැපෙනවා. ඒ නිසා අපි දැනගන්න ඕනේ පහිතත්ෝ වික්ඛෝ කියලා කියන්නේ නිවනට නැඹුරු වුණු කෙනෙක්. අපි සිහියෙන් ඉන්නවා නම් අපි නුවණින් ඉන්නවා නම් අපි සිල්වන්ත නම් පින්නතුනි අපි නිවන් දොරින් මොන මොහොතක හෝ අපේ ජීවිතය යම් අනතුරකින් හෝ හදිසියේ නැති වුණත් පින්නතුනි අපි නිවනට හැතිරලා ඉන්නේ නිසා අපිට කිසිම බයක් ආනාපාන සති භාවනාව කරන ඕනම කෙනෙක් පින්නතුනි අවසන් මොහොතේ සුසුම් හිලන්නේ නැහැ. අවසන් මොහොතේ හුස්ම හෙලන්නේ තාම සාන්තව. ඒ වගේම ඔහු මාර්ගඵල ලබාගෙන හිටියානම් දිව්‍ය ලෝකේ මනුෂ්‍ය ලෝකේ උතුම් තැනකට එනවා වගේම ඒ වගේම ධ්‍යාන සමාපatti උපදවාගෙන හිටියානම් පින්නතුනි බ්‍රහ්ම ලෝකේ ආපස්සරේ හිම නැත්තම් මහා බ්‍රහ්මිය වගේ අතරට ගිහින් උපදින. එතනත් කරන්නේ පින්නතුනේ කාමයන්ට ඇලෙන්නේ නැහැ දිව්‍ය ලෝකේ. මොනතරම් කාම වස්තුන්ගෙන් පරිපූර්ණව තිබුණත් රෝස පැහැති පරවියන්ගේ බඳු පා ඇතියේ දෙවගණන් දැක්කත් කාමයකට සිතක් නැඹුරු කරන්නේ නැහැ පින්නතුනි මේ මේ විදියට සීල සමාධි ප්‍රඥා පුරාගත් පුද්ගලෙක්. නිසා ඔබට පුළුවන් වෙනවා මේ කරපු ප්‍රතිපදාව තව දිදිරියටත් මේ ජීවිතයේ කරගෙන යනවා නම් වීර්ය සම්පන්නව මේ ජීවිතයේදීම ඔබට නිවන් සාක්ෂාත් කරගන්න හැකි වෙයි කියලා ප්‍රාර්ථනා කරනවා. නිසා පින්නතුනි ආනාපාන සති භාවනාව පිළිබඳව මෙතෙක් ඔබ විසින් මේ පුරුණ ලද ප්‍රතිපත්ති මාලාව සිහියේ තබාගෙන ඉදිරියට ස්තකණ්ඩව හැකි හැකි වෙලාවට මේ භාවනාවේ කටයුතු කර ගන්නට පුළුවන්. ඒ නිසා ආනාපාන සති භාවනාව පිළිබඳ යම් ගැටලුවක් ඇත්නම් ඒවා විසඳ ගැනීමට ඔබට කල්යාණ මිත්‍රයන්ගේ ආශිර්වාදය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නිසා පින්නතුනේ අපි ආනාපාන සති භාවනාව කරලා යම් සමාධියකට ගමන් කරානම් ආනාපාන සති භාවනාව විපස්සනා හැටියටත් වඩන්න පුළුවන්. සමාධි භාවනාවක් හැටියටත් වඩන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ උපදේශයේ ප්‍රථමයෙන් අපි සමාධි භාවනාවක් හැටියට වඩන්න ඕන. ඒ නිසා මේ සමාධියෙන් අපි යම්කිසි අර්පණාවක් උපදවා ගත්තා නම් අපට චිත්ත විසුද්ධිය ලැබෙනවා. චිත්ත විසුද්ධිය ලබාගත්තු කෙනා පින්නතුනි ආනාපාන සති භාවනාව කරන්නේ ආනාපානයේ ස්පර්ශයට හිත තබලා ඒ තුලින් පින්නතුනි ධාතු කර්මස්ථානයේ මතු කරගෙන ධර්ම ධාතු කර්මස්ථානයේ නිසා අපට මේ ශරීරයේ පුරා තියෙන රූප ලෝකයේ දකින්නත් පුළුවන් රූප ලෝකයේ දැකගත් පුද්ගලයා ඒ ඒ රූප හේතුවෙන් ඒ ඒ උපදින විඥාන සහ සංස්කාර සහිත ඒ නාම ලෝකයක් ඔබ දැක ගන්නවා ඒ නිසා මේ අන්දමට නාම රූප පරිච්ඡේද වශයෙන් හේතුඵල වශයෙන් ධර්මය අවබෝධ කරගන්නට ඒ වගේම ඒවා නිසා ඇතිවෙන චිත්ත සෛතසික වශයෙන් නැති වෙන ධර්මය. ඒ වගේම රූපෝල ඇතිවීම නැතිවීම ආදී සංඛ්‍යාත ධර්ම අවබෝධ කරගෙන සම්මර්ෂණ ඥාන ආදී උද්‍යප්පය ආදී ඥාන පහල කර ගැනීමට ඔබට හැකි වෙනවා. පින්නතුනේ අනිත්‍ය දුක්ඛ අනාත්ම අපි නොදක කවදාකවත් නිවන් දකින්න පුළුවන් වෙන්නේ නැහැ. මේ ලෝකයේ අනිත්‍ය වශයෙන් දකින්න ඕනේ, දුක් වශයෙන් දකින්න ඕනේ, අනාත්ම වශයෙන් දකින්න අනිත්‍ය වශයෙන් දකින්නත් දුක් වශයෙන් දකින්නත් පින්නතුනි අපිට පුළුවන් වෙන්නේ මෙන්න මේ ශරීරයේ මේ රූප ලෝකය නාම ලෝකයක් ඇතිවීම නැතිවීමට ලක්වීම හරියට දැක්කොත් ඒ නිසා අපිට නාම ලෝකයට යන්නත් රූප ලෝකයට යන්නත් අපි පාදක කරගන්නවා අපි විසින් ලබන ලද මේ සමාධිය මේ ආනාපාන සති සමාධිය නිසා පින්නතුනි අපිට පුළුවන් වෙයි සුඛාපටිපදාවේ පිහිටලා මේ ශරීරයේ තියෙන රූප විමර්ශනය කරලා බලන්න. යම් කිසි කෙනෙක් පින්නතුනේ ඒ වගේම මේ ශරීරයේ තියෙන කොටස් මෙනෙහි කිරීමෙන් අසුබ වශයෙන් භාවනාව පියදෙනවා. ඒ තැනත්තාටත් පුළුවන් වෙනවා පින්නතුනේ ඒ කිසිම සමාධියක් නැති වුණත් Tamanට Tamanගේ ශරීරයේ කොටස් පිළිබඳව අවබෝධයක් ලබා ගත්තොත් ප්‍රගුණ කරගත්තොත් පින්නතුනේ ඔහුටත් පුළුවන් වෙනවා ඒ තුලින් නිවන් දකින්න. කොට්ටාසානම් පගුණ කාලතෝ පට්ටායති සුමුකේසු ඒකේන මුකේන විමුච්චිස්සති කම්මට්ටානම් වන්නතෝ වා පටික්කෝලතෝ වා ශුඤ්ඤතෝ වා උපට්ඨාති. ආකංකේ මානස්ස වන්නතෝ ආකංකේ මානස්ස පටික්කුලතෝ ආකංකේ මානස්ස ශුඤ්ඤතෝ කම්මට්ඨානම් උපට්ඨේසanti යම් කිසි කෙනෙක් තමන්ගේ මේ ශරීරය තුල තියෙන කොට්ටාස මෙනෙහි කරගෙන යද්දී ඒ ඒ කොට්ටාස තමන්ට හොඳට පැහැදිලිව පෙනෙන්න පටන් ගන්නවා නම් පින්නතු ඒ කොට්ටාස වලින් සතුටටපත් වෙලා තමන්ට පුළුවන් නම් උත්සාහ කරනවා බාහිර අධ්‍යාත්මික බාහිර වශයෙන් කොට්ටාස මෙනෙහි කරන්නට බාහිර ශරීරයකත් කෙසේ වෙතත් ඊන් පස්සේ තමන්ගේම ශරීරයට සිත යොමු කරලා ඔට්ටාසවන හැම මෙනෙහි කරද්දී අත්තිකයට යම් කිසි වෙලාවක හිත පිහිටුව ගන්න පුළුවන් වුණා නම් එමත් නැත්නම් එක එක කොට්ටාසයක් අරගෙන වෙන් වෙන් වශයෙන් කොට්ටාසයක් මෙනෙහි කරද්දී ඔහුට ඒ කොට්ටාසයේ තියෙන වර්ණය සනිටුවන් කර ගන්න පුළුවන් වෙනවා. නිදර්ශනයක් වශයෙන් ගත්තොත් අපි අට්ටික භාවනාව හැටියට අට්ටි අට්ටි අට්ටි අට්ටි කිය කියා අපි මෙනෙහි කරද්දී ඒ අට්ටිය තුල අපිට පුළුවන් වෙනවා අට්ටික සංඥාව බස්සින් තබලා එහි ඇති වර්ණය ලබා ගන්න. ඒ වර්ණය ලබාගෙන වර්ණය නිසා අපි අධ්‍යාත්මික බාහිර වශයෙන් මෙනෙහි කරලා බාහිර රූපයකින් ප්‍රථම ධානයේ සිට අටවෙනි ධානය වන නේව සංඥා නාසඤ්ඤා නැත්නේ දක්වා වූ රූපහ අරූප ධාන ලබා ගැනීමට පුළුවන්. ඒ වගේම පින්නතුනි යම් කිසි කෙනෙක් කල්පනා කරනවා නම් මේ අට්ටි අට්ටි කියන සංඥාවත් තරලා පටික්කුල පටික්කුල කියලා තමන්ම මෙනෙහි කරගෙන ගියා නම් මේ එක මට්ටි තමන්ගේ මට්ටිය පින්නතුනි ප්‍රථම ධානය උපදවා ගන්නවා කිසිම අපහසුාවක් ඒ වගේම යම් කිසි කෙනෙක් කල්පනා කළා නම් මේ අට්ටි අට්ටි කියන සංඥා ශුන්්‍යත වශයෙන් ඒ කියන්නේ අට්ටි අට්ටි කියනකොට අට්ටි විතරයි මෙතන මමෙක් නෑ මේක ශුන්්‍යතයි කියන සංඥා උපදව ගත්තනම් ආකංකමානස්ස ශුඤ්‍යතෝ කම්මාට්ටානං උපට්ඨේසන්ති. යම් කිසි කෙනෙක් කැමති වෙනවා නම් මේ පටික්කුල සංඥාවෙන් එමත් නැත්නම් වර්ණයේ සංඥාවෙන් එමත් නැත්නම් ඒ ශුඤ්‍යත සංඥාව අරගෙන පින්නතුනි භාවනා කරන්න කැමති වෙනවා නම් මේ තුනෙන් එකකින් විමුක්තිය ලබනවා කියන එකයි බුදුරජාන් වහන්සේ සඳහන් කළේ. කුට්ටාසානම් පගුණ කාලතෝ පට්ටාය මේ කොට්ටාස හොඳට 32 Tamanට ප්‍රගුණ වුණාට පස්සේ තීසු මුකේසු ඒකේන මුකේන විමුක්තිස්සති. මේ මුඛ තුනෙන් එකකින් විමුක්තියටපත් වෙනවා. කුමද්ද මේ විමුක්ති මුඛ තුන පටික්කුල සංය එක පටික්කුලතෝ වර්ණතෝ වර්ණ වශයෙන් ලබාගෙන සමාපatti උපදවාවි එහෙම නැත්නම් පටික්කුල වශයෙන්ම මෙනෙහි කිරීමෙන් අපිට ප්‍රථම ඥානය ලබාගන්න එහෙමත් නැත්නම් ශුන්්‍යත වශයෙන් අපි මෙනෙහි කිරීමෙන් උපචාරය ලබාගෙන මේ ආදී වශයෙන් පින්නතුනි පැකි වෙනවා ධර්මය අවබෝධ කරගන්න. ඒ නිසා අපි විසින් කල්පනා කරන්න ඕනේ ආනාපාන සති භාවනාවේ පිහිටලා යම් විසිවිදියකින් ප්‍රථම ධානය උපදවා ගත්තට පස්සේ පින්නතුනි ශක්ති රජකනම ලැබුණා හා සමානම වෙනවා. උට කරන්න බැරි දෙයක් නැහැ. සම 40 කර්මාන්තා කර්මස්ථානම මෙනෙහි කරන්නට පුළුවන් ප්‍රගුණ කරන්නට පුළුවන්. ඒ වගේම විපස්සනා කරන්නත් ඉතාම පහසුයි. තවත් දුරට කතා කරනවා නම් පින්නතුනි අපිට මේ කිසිවක් නැතුව Tamanට පොට්ටාස් පිටින්නෙත් නැත්නම් ඒ වගේම ආනාපාන සතිය පිටින්නෙත් නැත්නම් පින්නතුනි මේ ශරීරයේ යම් කිසි තැනකට හිත යොමු කරලා තදගතියේ පටන් අරගෙන පිම්බීම ආදී ගුණ ධර්ම මෙනෙහි කරලා ලක්ෂණ මෙනෙහි කිරීමෙන් ඔහුට පුළුවන් වෙනවා මේ ශරීරය විනිවිද දැකලා ධර්මය අවබෝධ කරගන්න. ඒ නිසා පින්නතුනි මේ ජීවිතයේදී අපිට කාම ලෝකයෙන් අපිට ලබන්න බැරි උතුම් සැනසීමක් විමුක්තියක් ඒ වගේම සුඛයක් ලබන්නට නම් පින්නතුනි මේ යම් ආකාරයකින් අපි භාවනා මනසිකාරය කළ යුතුමයි. ඒ නිසා දිනෙන් දින අපි යන්නේ මහලු වෙන්නේ. අපි දිනෙන් දින අපේ තරුණකම නැති වෙනවා අපේ ශරීරයෙන් ගිලිලා යනවා. ඒ නිසා අපි මහලුකමට ගියාට පස්සේ සිතත් ඉන්නතින් දුර්වලයි ගතත් දුර්වලයි ගත සිත දුර්වල නම් ධර්මයක් අවබෝධ කරගන්න කවදාකවත් තේතනෙත්තෙකුට හැකි වෙන්නේ නැහැ. ඒ නිසා ගත සිත යොබ්බන කාලේ තරුණ කාලේ ශක්ති සම්පන්න කාලේ අපි සමාධි වඩන්න ඕනේ වගේ මේ විපස්සනා කරන්න ඕනේ. අපි මානසිකාරය කරන්න ඕනේ පින්නතින් යෝනිසෝ මානසිකාරය මිසක් අයෝනිසෝ මානසිකාරය නෙවෙයි. ඒ නිසා මේ ජීවිතයේ අපි යම් මොහතක සමු ගැනීමට අපිට සිදු වුණොත් තරුණ වේවා මහලු වේවා මධ්‍යම වයස්ක වේවා. ඒ හැම අවස්ථාවකම අපිට සාදු කියලා hina වෙලා ඒ මරණයට මුහුණ දෙන්න පුළුවන් නම් පින්නතුනි අපි මේ ලෝකයක් ජයගත්තා, පරලෝකයක් ජයගත්තා. ඒ වගේම අපි නිවනටත් යනවා කියන කාරණේ මතක තියාගන්න ඕනේ. අපේ ලෝකයේ දිහා බලනකොට අපිට තියෙන වගකීම් ගැන බලනකොට අපි හිතනවා මේ මේ වගකීම් තියෙනවා මේ මේ සම්පූර්ණ කළ යුතුයි. සම්මුති ලෝකයේ වගකීම් කියන බව ඇත්තයි. පරමාර්ථයෙන් අපි හිතනකොට පින්නතුනි මේ මොහොතේ හෝ අපිට මේ සියලු බලාපොරොත්තු බිම තබලා බහා තබලා අපිට සමුගන්ට සිදු වුණොත් අපිට පින්නතුනි ඉපලිසර වෙන්ට වෙන අවස්ථාන අවස්ථාවේදී සීලය නැති කෙනාට සමාධිය නැති කෙනාට පින්නතුනි විපස්සනාවක් නැති කෙනාට මේ සංසාරය අඳුරුයි. ඒ නිසා මේ මෙතෙක් කල මේ භාවනා යෝගීව මේ වැඩ කළ මේ පින්වත් පිරිස ඊටාම පින්වන්තයි ඒ වගේම ප්‍රඥාවන්තයි ඒ නිසා ඒකාන්තියම නිවන් දකින්නවා කියන කාරණයක් මතක් කරගන්නවා තවත් පින්නතුනේ අපි මෛත්‍රී භාවනාව ආදියත් ප්‍රගුණ කළ යුතුයි මේ භාවනා ක්‍රමයට ගැන කතා කරනවා නම් අපි ප්‍රථමයෙන් ආනාපාන සති භාවනාවෙන් පටන් ගන්න ඕනේ. ආනාපාන සති භාවනාවෙන් පටන් ගන්න හැකිනම් චතුත්ථ ධානය අපි පිළිටුවා ගන්න ඕනේ. චතුත්ථ ධානයේ පිහිටුවා ගත්තට පස්සේ පින්නතුනේ අපි බුද්ධානුස්සති භාවනාව ටිකක් කරන්න ඕනේ. බුද්ධානුස්සති භාවනාව කියන්නේ පින්නතුනේ තාම සාන්ත භාවනාවක් නිවන් දකින්න පුළුවන් භාවනාවක්. බුදුරජාණන් වහන්සේ අපිට උගන්වන්නේ පින්නතුනේ මේ හැම භාවනාවකින්ම නිවන් දකින්න පුළුවන්. ආනාපාන සති භාවනාවෙන් චතුත්ථ ධානයේ උපදවාගත් පුද්ගලයෙකුට පින්නතුනේ බුද්ධානුස්සති භාවනාව බොහෝම පහසුයි බොහෝම ඉක්මනට ඉතාම හොඳින් ගැඹුරින් ප්‍රකට වෙනවා. බුද්ධානුස්සති භාවනාව නෙමෙයි කොයි භාවනාවක් වුණත් සමාධියක පිහිටලා කරොත් තමයි පින්නතුනේ ඉතාම හොඳින් අපිට ප්‍රතිඵල ලැබෙන්නේ. එසේ නැති වුණත් පින්නතුනේ ප්‍රතිඵල ලැබෙනවා ඒකාන්තමයි. ඒ නිසා බුදුගුණ අපි භාවනා කරද්දී සමහර විට ආනාපාන සති භාවනාවේ යම් වැටීමක් වෙනකොට හිත එකලස් කරගන්න බැරි වෙනකොට පින්නතුනේ අපි බුදු බුදුසයන් වහන්සේගේ පිහිට හොයනවා. අපි ගෙදර ඉන්නකොට අපිට යමක් වෙනකොට අපි හඳන්නේ අම්මේ කියාගෙන අපි යන්නේ. තුවාලයක් වුණත්, බඩගිනි වුණත්, පින්නතුනි වෙන යමක් වුණත් අම්මේ කියනවා අපි. ඒ වගේ පින්නතුනි භාවනා කරන යෝගාවචරයට යම් කිසි අසහනයක් ලැබුණා නම්, අපහසුාවක් ලැබුණා නම්, යම් බීතියක් වුණා නම් පින්නතුනි බුදුරජාණන් වහන්සේ කියනවා අනේ මාව සීකරන්න කියලා. අම්මා කෙනෙක් හරියට දරුවෙකුට කියන්න වගේ කියන්නේ යම් වෙලාවක මහණෙනි උඹලාට යම් බයක් චකිතයක් ඇති ගැනීමක් ඇති වුණා නම් ඉපලිසර වුණා නම් මාව සීකරන්න ඔබේ ඒ බය තුරන් වෙනවා. ඒ නිසා පින්නතුනේ අපිට ආනාපාන සති භාවනාව කරද්දී ඒට උපකාරයක් හැටියට බුද්ධානුස්සති භාවනාව කිරීමෙන් ඒ තියෙන බාධක මග අරගෙන නැවතත් භාවනා අරමුණට හිත යොමවන්න හැකි වෙනවා. ඒ වගේම පින්නතුනේ අපිට බුද්ධානුස්සති භාවනාව තනිකරම ආනාපාන සතිය ආරම්භ කරන්නට පෙර ටිකක් කිරීමෙන් අපිට ආරක්ෂාවක් ලැබෙනවා හිතේ ශ්‍රද්ධාවක් උපදිනවා. යම් වෙලාවක ශ්‍රද්ධාව නැති නිසා ඉතින් මේ භාවනාව පිළිබඳවත් අපේ මේ සීලය පිළිබඳවත් එමත් නැත්නම් මේ සසුන පිළිබඳවත් ත්‍රිවිධ රත්නය පිළිබඳවත් යම් සැකයක් තිබුණා නම් ඒ අවස්ථාවට පින්නතුනි බුදුගුණ මෙනෙහි කරගෙන යනවා නම් අර තියෙන සැක සංකා ඔක්කොම තුරන් වෙලා තමන්ගේ සද්ධා පිහිටනවා පින්නතුනි හොඳින් ඒ නිසා බුදුගුණ අපි මෙනෙහි කරන්න ඕනේ ආනාපාන සති භාවනාවෙන් පසු විශේෂයෙන්ම ආරක්ෂක භාවනාවක් හැටියට උපචාර සමාධි දක්වා බුදුගුණ නමයක් තියෙනවා අපි නමයෙන් එකක් තෝරගෙන එකක් එකක් පාසා අපිට උපචාර සමාධි ලබන්න පුළුවන්. ඒ නිසා අපි ලබාගත්තා වූ ඒ චතුත්ථාඥානයේ ශක්තිය තව තවත් වැඩි වෙනවා. ඒ වගේ මේ මොහොතක් ගානේ උපදිනේ කුසල ශක්තියෙන් ඔබට අනන්ත ප්‍රමාණ කාලයක් පින්නතුන කිසිම දුකක් කරදරයක් නැතුව නිවන් දක්නා මොහොත දක්වා සැපයෙන් සතුටෙන් ගත කරන්නටත් හැකි වෙනවා. පමණක් නෙවෙයි බුද්ධ මේ බුදු ගුණ මෙනෙහි කරන ඇත්තන්ගේ පින්නතුනි සමහර විට මේ ශරීරයෙන් සුවඳ පවා පිටත් පිට වෙන්න හේතු වෙනවා. ඒ නිසා අපි බුදු ගුණ මෙනෙහි කරන්නට ඕනේ. තවත් කාරණයක් තමයි බුදු ගුණ මෙනෙහි කරලා අපි මෛත්‍රී කිරීමත් ඉතාම අවශ්‍ය වෙනවා. මොකද මෛත්‍රී කිරීම නිසා මේ ලෝක ධාතුව පින්නතුනි මනුෂ්‍ය సంతානයේ වගේම සංසිල්ලටපත් වෙනවා. මේ ලෝක ධාතුව පින්නතුනි කර්කශ වෙන්නේ කුමක් නිසාද? මිනිස්යාගේ හිතේ තියෙන කෙලෙස් බරගතිය නිසායි. මිනිස්යාගේ ද්වේෂය නිසා, මිනිස්යාගේ ඊර්ෂ්‍යාව නිසා පින්නතුන් ලෝක ධාතුව විසම වුණා. ඒ තෘෂ්ණාදී ගති නිසා මිනිස්යාගේ මේ ලෝක ධාතුවේ මුතුලේ තිබිච්ච, මතු පිට තිබිච්ච ඒ ඕජාව පින්නතුන් ගිලී ගියා මේ පොළවේ අතුරු දහන් වුණා. එදා අපේ මුගලන් මහරහතන් වහන්සේ අපිට පෙන්වලා දුන්නා බුදුරජාණන් වහන්සේ ඉදිරිපිට මේ ලෝක ධාතුවේ තිබිච්චි ඒ ඕජාව තාමත් එහෙමම තියෙන බව. එදා මේ රංජාවට වැඩපෙළාවේ බුදුරජාණන් වහන්සේ සමග පිරිසක් වැඩිය වේ රංජාවට. වස්වසන්නයි වැඩි වස්සාදිෂ්ඨාන කළා වස්සාදිෂ්ඨාන කරලා ඉන්න අවස්ථාවේදී පින්නතුන ටිකෙන් ටිකම වසංගතයක් එන්නේ. සාගතයක් ආවා. වැස්ස නැවතුණා පින්නතුන. ආහාර නැති වුණා. ගොවිතැන් විනාශ වුණා. ඊට පස්සේ පින්නතුනේ බුදුරයන් වහන්සේටත් දැන් පින්ඩපාතේ නැති තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. සංඝරත්නය හිටිය බොහෝ පිරිසක්. ඊයටත් දැන් පින්ඩපාතේ ඊටාම අමාරුයි. මෙහෙම ඉන්නේ ධානන්ද ස්වාමීන් වහන්සේ බුදුරයන් වහන්සේට සැලකනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ දුර්භික්ෂයක් ඇවිත් තියෙන්නේ බොහෝම මිනිස්සුන්ට කරදරයි ආහාර හිගයි. ඒ නිසා මීට එහා ගම්මානයක් තියනවලු එතන හොඳට සෞභාග්‍ය තියනවා අපි එහාට වඩිමුද කියලා කිව්වා. එපා ආනන්ද එපා කිව්වා. ඊට පස්සේ මොගලන් මහ රහතන් වහන්සේ ඉදිරිපත් වෙලා කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මම මේ ගමට වැඩලා මේ ඔක්කොටම ඇති වෙන්න පින්නපාතේ අරන් ඉන්නද කියලා ඇහුවා. ආනාමතුලයන් වහන්සේ ඔබ කොහොමද එහෙම කරන්නේ? ඔබ තනියම ගිහින් කොහොමද මේ ඔක්කොම සංඝයාට දාන ගියේ? නෑ ස්වාමීනි මගේ පාත්‍රයට එකක් ගෙනාවාම ඇති මේ සියල්ලටම පිරිමැහෙනවා. බුදුරන් වහන්සේ බලනවා ඇත්තනේ මේ පුත්‍රයාට මේක පුළුවන්. එහෙමත් කිව්වාම කියනවා එපා. ඔබලන් එපා. ඒ වෙලාවේ සංවේගී ඉපදිලා සංඝරත්නයේ කෙරේ භාග්‍යවතුන් වහන්සේ කෙරේ මේ මොගලන් මහ රහතන් වහන්සේ කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ එහෙමනම් මම මේ පොළවේ තියෙන එදා විලිච්ඡෝජාව මම මතු පිටට අරන් දෙන්න මේකේ මෝජාව තිබුණේ පින්නතුනි උඩ දිදුලන දොදොල් වගේ උඩ දිදුලමින් තිබුණා පින්නතුනි මේ ඕජාව ඒ සුවඳින් තමයි මේ කාවට සිටි මිනිස්සුયો කියන දිව්‍ය සරිසරමින් ආග්‍රහණය කරලා ජීවත් වුණා ඊටාම මීරි ඊටාම සුවඳයි. නමුත් පින්නතුනි ඒක අපේ තියෙන තෘෂ්ණාව නිසා ඒවා පොළවේ ගිලී ගියා. අදත් ඒ ඕජාව මේ පොළවේ තියෙනවා. මිනිස්යාගේ సంతානයේ දූෂිත නිසා ඒවා මතු පිටට එන්නේ නැහැ. ඒ වෙලාවේ මුගලන් මහරහතන් වහන්සේ කියන භාග්‍යවතුන් වහන්සේ නම මේ පොළවේ තියෙන ඕජාව මතු පිටට අරන් දෙන්න. කොහොමද කරන්නේ ඔබ? මම මේකේ අත දමලා කලම්බලා මේ මහ පොළොව ධාතුවම කලම්බලා මත්ගාන කොට පින්නතුනේ බුදුරයන් වහන්සේට කියනවා මම මේ ඕජාව මතු පිටට ගන්නවා. දලුවා බුදුරයන් වහන්සේ මමට පුළුවන්. එතකොට මොගලන් මේ ඉන්න සත්වෙන්ට මොකද වෙන්නේ? අහිංසක සත්වෝ පීඩාවටපත් වෙනව නේද? නෑ ස්වාමීනි. මං තවත් භූමියක් මවනවා මේ දක්වන් ඇති. මවලයකට මේ සියලු සත්වෝ දමලා මේ පොළව කලම්බල ඕජාව මතු පිටට අරගෙන ස්වාමීන් වහන්සේලා ඇතුළු මොන ඔක්කොටම වළඳන් මම සලසලා දෙන්නම්. මේ වෙලාවෙත් බුදුරයන් වහන්සේ කියනවා. එපා මගුලන් මෙපා ඉවසන්න මගුලන් ඉවසන්න කිව්වා. ඒ නිසා ඒ කාලේ අර සබ්බාසෝ සූත්‍රයේ සඳහන් කළා අතිබික්කවේ ආසවාදි වාසනා පහතබ්බා කියන තැනදී චිගච්ඡා පිපාසා පවා ඉවසන්ට කියලා කිව්වේ ඉවසීමෙන් ප්‍රහාණය කරලා කිව්වේ මෙන්න මේ නිසයි. ඒ නිසා පින්නතුනි මුගලන් මහරහතන් වහන්සේත් කරබාගෙන පැත්තකට වුණා. ඒ වගේ අස්සෝ පිනිසගෙන පොණාත Java වගේ දේවල් තල පිටි කරලා ඒවෙන් කඳලා තමයි බුදුරජාණන් වහන්සේට දුන්නේ. මේ විදිහට තුන් මාසෙ ගත කරලා ඉවරුණාම බුදුරජාණන් වහන්සේ කියනවා මහණෙනි අපි දිනමු. අපි මේවා දාලා ගියා නම් අපි පරදිනවා මායයට කෙලෙස් වලට. ඒ නිසා මේ අවස්ථාවේ අපි විශ්ව අදිෂ්ඨාන කරලා හිටියා කඩාගත්තේ නෑ තමන්ගේ වස්. වගේ පින්නතුනේ මේ පොළවේ තියෙන සාරය පිටබඳ අපි කතා කරපු නිසා දර්ශනයට අපි මේ කතාව කිව්වේ. ඒ නිසා අපි විසින් සීල වඩනවා නම් සමාධි වඩනවා නම් අපි මෛත්‍රී භාවනා වේදෙනවා නම් පින්නතුනි. මෙය පොළොව ශාස්ත්‍රීක වෙනවා නැවතත්. මේ තියෙන භූ විෂමතාව ඔක්කොම නැති වෙලා මේ තියෙන හදිසි අනුතුරු විපත් නැති වෙලා සාන්ත සුන්දර ලෝකයක් ලැබෙනවා. ඒ නිසා අපි විසින් කල යුත්තේ අපේ ගම්මානයේ තත්ත්වයටපත් කරගන්න අපේ නිවසේ තත්ත්වයටපත් කරගන්න අපි සියලු දෙනාම මෛත්‍රී භාවනාවෙත් දෙන්න ඕනේ. ඒ නිසා පින්නතුනේ අපි විසින් මෛත්‍රී භාවනාව කරන හැටි අපි සාකච්ඡා කළා. මෛත්‍රී භාවනාව කිරීමෙන් ඔබ සියලු දෙනාටත් ඒ විදියට ඒ අර්පණා ලබාගෙන මෛත්‍රී චේතෝ විමුක්තියෙන් සැනසෙන්න ලැබේවායි කියලා මේලායි ප්‍රාර්ථනා කරනවා. ඊළඟට පින්නතුනේ අපි විසින් කළ යුතු දේ තමයි අසුභ භාවනා. අසුභ භාවනාවේ තියෙන ක්‍රම ක්‍රම කීපයක් පින්නතුනේ. ඒ නිසා අපි දන්නවා අසුභ භාවනාව කොටස් වශයෙන් මෙනෙහි කිරීමත් එක්තරා අසුම භාවනාවක්. අපි කිව්වා ඒ නිසා අපිට කොටසක් මෙනෙහි කරලා අපිට අර්පණා සමාධි වඩා ගන්න පුළුවන් ශරීරය තුලින්. බාහිර වශයෙන් අපිට අර්පණ වර්ණය මෙනෙහි කරලා පින්නතුනි පුළුවන් වෙනවා කසින වඩන්න. ඒ වගේම තවත් අසුභ භාවනා තියෙනවා මල සිරුරු පිළිබඳව. අපි මල සිරුරක් ලබාගෙන එහෙම නැත්නම් දැකෝ මල සිරුරක් සී කරලා ඒවත් සිය පිටවාගෙන පින්නතුනි මෙනෙහි කරපොත් අසුබ අසුබ විදියට අපි මෙනෙහි කරනවා නම් නැත්නම් පටික්කුල පටික්කුල විදියට මෙනෙහි කරලා අපිට පුළුවන් වෙනවා එතනදිත් කොනාව පුදවන්න. නිසා මේ අදි වශයෙන් පටික්කුල පටික්කුල කියලා අපි මල සිරුරක් සිහි කරගෙන සමාධි තියෙන කෙනෙක් ආනාපාන සති චතුත්ථ ධානය වූ මෛත්‍රී ධානයක් හෝ යම්කිසි ධානයක් ඇති පුද්ගලයෙක් ඒ සමාධියකට සමවැදලා ඒ ෂණයෙන්ම නැගීලා ඕනම රූපයක් දිහා බලලා ඒක මෙනෙහි කළොත් ස්වල්ප වේලාවක් තප්පර ස්වල්පයක් වින්නතුනේ ඒක තමන්ගේ సంతානය ඇදෙනවා. ඊට පස්සේ තමන්ට ඕන වෙලාවක ඒ රූපය මත කරගන්න පුළුවන්. ඒ නිසා අපි අසුබයක් දැකලා ඒ මරණ ජයමලසිරුරක් දැකලා ඒ හිතට අරගෙන තමන් බැහැර වෙලා යම් ස්ථානයක ඉඳලා මෙනෙහි කරලා ඒ තුලෙන් පින්නතුනේ අපිට පුළුවන් වෙනවා අසුභය නිසා පටික්කුලය මෙනෙහි කරලා පටික්කුල පටික්කුල කියලා අල්පනාවක් උපදව ගන්න. ඒ වගේම පින්නතුනේ පටික්කුල සංඥාව අපි පසකෙන් තියලා මල්සිරු දිස බලලා මරණම් මරණම් මරණම් කියලා අපි මරණය මෙනෙහි කළොත් ඒ වගේම ආයම්පිකෝ කායෝ එවං ධම්මෝ එවං භාවී තමන් සිතෝති කියලා. මගේ මේ ශරීරයත් ඒ වගේපත් වෙනවා ඔය විදිහටම මරණයටපත්. ඒ අපි නිසා ඒ විදිහට අපි සීපත් කළොත් පින්නතනේ මරණම් මරණම් කියලා ජීවිතං අනියතං මරණං කියන්නේ නියතං කියන්නත් පුළුවන් මරණම් මරණම් මරණං කියන්නත් පුළුවන් එහෙම නැත්නම් අද්දුවම් මරණම් අද්දුවම් මරණම් කියන්නත් පුළුවන් ඉක්මනින් මරණය වේවා වෙනවා වෙනවා මේ විදිහට මරණ සංඥාව ලබා ගන්නත් පුළුවන් පින්නතනේ මේ කැමැති ආකාරයකට Taman උපචාර සමාධියක් ලබා ගැනීම තමන්ගේ කෙලෙස් సంతාණයෙන් ඉවත් වෙනවා මේවා උපකාර වෙන්නේ අපිට නිවන් දකින්න. ඒ වගේම දසදහස් ගණන් වියදම් කරලා ලක්ෂ ගණන් වියදම් කරලා කෝටි සංඛ්‍යාත මුදලක් වියදම් කරලා දින දාන වලට වැඩියත් පින් සිද්ධ වෙනවා මේ වගේ භාවනා කිරීමෙන්. එනිසා අපි මරණ අසුභාදී මේ චතුර ආරක්ෂාව හොඳට සම්පූර්ණ කරගන්න ඕනේ ආනාපාන සති භාවනාවේ චතුත්ථ ධානයෙන් පස්සේ. පුළුවන් පුළුවන් අය කරගන්න ඕනේ පින්තුනේ ඒක ටිකක් හෝ වඩන්න ඕනේ. Tamanට අර්පණා සමාධියක් තියෙන නිසා මේවා ප්‍රගුණ කිරීමට කාලයක් ගත වෙන්නේ නැහැ. ඊටාම ඉක්මනින් පුළුවන් වෙනවා. ඒ වගේම පින්නතුනේ එයින් පස්සේ අපිට පුළුවන් ධාතු මනසිකාරයට හැරෙන්න. ධාතු මනසිකාරය කියන්නේ නිවන් දකීමේ දොර. නිවන් දකීමේ දොරටුව නම් ධාතු මනසිකාරය අපේ සින් යම්කිසි පීඨවාගත් සමාධියකට සමාදිලා නැගිටලා විශේෂයෙන් ඕදාන්ත කසිනේ චතුත්ථ ධාන සමාපත්තියේ සමවැදලා නැගිටලා තමන් මේ ශරීරයේ ධාතු වශයෙන් මෙනෙහි කරන්න පුළුවන්. ඒ ධාතු වශයෙන් මෙනෙහි කිරීම නිසා පින්නතුනි මේ ශරීරයේ විනිවිද දැකගෙන ඒ තුලින් ඔබට ඒ රූප කලාප වශයෙන් පවතින කලාපත් දැකලා ඒවා විශේෂ වශයෙන් අසකන නාසය දිව ආදී වශයෙන් බෙදලා ඒවා තුළ තියෙන රූප සහ නාම වෙන්වෙන් වශයෙන් දැනගෙන ඒවා අනිත්‍ය දුක් අනාත්ම වශයෙන් මෙනෙහි කිරීමෙන් ඔබට ඒ ත්‍රිලක්ෂණය අවබෝධ කරගෙන උතුම් වජරාව නිවනින් සංසිඳ ලැබෙනවා. සේ වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපි ධර්ම දේශනාව නිම කරනවා. පළවෙනි ප්‍රශ්නේ සංසාරයේ සියලු කර්මයන් ගබඩා කොට තබාගත හැකි ශක්තියක් භවංග චිත්තේ පවතින්නේ ආදාතන මනමි. සියල්ලම තියෙන මේක තමයි. ඒ වුණත් මේ ජීවිතයට ප්‍රමාණවත් ටික තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ වයින් Tamanට අවශ්‍ය නම් යම් යම් දේවල් අයින් කරගන්න පුළුවන්. අඩු කරගන්නත් පුළුවන්. Taman සංසාරේ ඉන්න තාක්කල් විපාක දෙන්න හැකියාව තියෙනවා මේ තියෙන අකුසල. හැබැයි බොහෝ කාලයක් අකුසලයක් විපාක නොදීම තියෙනවා නම් ඒවා අහුසි වෙලා යන්නත් මොකද පිරෙනකොට පිරෙනකොට පිරෙනකොට අනිත් ඒවා ඈතට යන නිසා. අපි කොච්චර අකුසල් කරනවද කුසල් කරනවද මේ අකුසල් විතරක් නෙමෙයි කුසල් ඔක්කොම කරන. චෛතසික වශයෙන් ඒවා පහළ වෙන. චේතනාහං වික්‍රේ කම්ම. එතකොට සංස්කාර කර්ම කියලා කියනවා. සංස්කාරයම තමයි කර්ම තියෙන්නේ. අවිද්‍යාව, තණ්හා, උපාදාන, සංකාර කම්ම. එතකොට කර්මය තමයි සංස්කාරම තමයි කර්ම. ඒව ඇති වෙන ශක්තිය කර්ම. ඒකම තමයි ඊගාවට ප්‍රතිසන්දියට යන්නේ. සංස්කාර නිසා මොකද සංකාරපච්චය විඥානං කිව්ව ප්‍රතිසන්දි විඥානය ලබා දෙන්නේ මේ සංකාර ඊගාවට. නිසා මේව ඔක්කොම සංසාරේ තියෙනවා තියෙනවා. හැබැයි ප්‍රබල ඒවා තමයි මතුවේ. සමහර විට යම් කර්මයක් මෙලව කරන මේ වර්තමාන කර්මය නිසා ඒ අතීත කර්මයක් ශක්තිය ලැබනවා මතුවේ. කුසල කර්මයක් නිසා කුසල කර්මයක් මතුවෙන්න පුළුවන්. කුසල කර්මයක් නිසා අකුසල කර්මයක් ඈත් වෙන්නත් පුළුවන්. දුර්වල වෙන්නත් පුළුවන්. ඒ වගේම අකුසල කර්මයක් නිසා අකුසල කර්මයක් මතුවෙන්න පුළුවන්. අකුසල කර්මයක් නිසා කුසල කර්මය වැටල යන්නත් පුළුවන්. ඈත් වෙන්නත් ඒක නිසා තමයි අපි මේ ජීවත් වෙනකොට හොඳ සෞභාග්‍යමත් සැපවත් ජීවිත ගත කරද්දී හදිසි විපත් වෙලා තමනුත් විනාශයටපත් වෙන අනිත්‍යරත් දුක ලබා දෙනවා. මෙන්න මේවා සිද්ධ වෙන්නේ කර්මය සංසාරේ තියෙන නිසා. බෑ ඈතට යන්න යන්න යන්න යන්න. බව විපාක වීමේ ශක්තිය නම් නැති වෙලා හීන වෙලා යනවා. ඒත් මේ සංසාරේ අපි කොච්චර කල් උන්නද කියලා නිමක් නැති නිසා මේවා සියල්ලම මෙහෙම දැන් පේන්න තියනවාදවත් මන් තියනවා නම් දූවිලි වෙලා. මොකද ඒ තරම් අපි සංස්කාර එකතු කරනවා. ස්වාමීන් වහන්සේ ඒ පැතුමක්නේ හොඳයි පැතුම් බෝධියක මා නිර්වාණය අත්වේවා නිදුක් වේවා නිරෝගී වේවා උදව් කරාට පින් සිදු වේවා හොඳයි. සාදු සාදු. ස්වාමීන් වහන්සේගෙන් ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. සංස්කාරය අනුකමක්. නාම රූපයන්ගේ 11 ආකාර පැහැදිලි කර දෙන්න. ආ 11 ආකාර. අධ්‍යාත්මික බාහිර අතීත අනාගත වර්තමාන එවන. දුරේ සාන්තික. දුරේ සාන්තික. මොනවාද? හීන ප්‍රණීත ඔව් ඕරාණික. බොහොම දිග දේශනාවක් කරන්න වෙනවා මේකට. සංස්කාර කියලා කියන්නේ ඇත්තටම කුසල අකුසල. ඒවා තමයි චෛතසික. හැම විඥානයක්ම උපදිනකොට අරමුණක් නිසා අපේ යම් අරමුණක් අපි දකිනවාද අපි ගන්නවාද ඒ අරමුණ නිසා සිතක් පහළ වෙනවා විඥානය කියලා චක්කු විඥාන සෝත විඥාන ආදී වශයෙන්. මෙන්න මේ විඥාන වශයෙන් පහළ වෙද්දී ඒවට සාපේක්ෂකෝ එකම උපදිනවා සංස්කාර. ඒ කියන්නේ කුසල පක්ෂයේ අකුසල පක්ෂයේ සංස්කාර තියෙනවා. මේවා අභිධර්මයේ සඳහන් වෙනවා බොහොම ලස්සනට අභිධර්මාර්ථ සංග්‍රහය කියන කුඩා පොතක් තියෙනවා. ඒ අභිධර්මාර්ථ සංග්‍රහයේ හොඳින් මේක දක්වලා තියෙනවා. ඒ වගේම මේ අභිධර්මාර්ථ සංග්‍රහය නාරද ස්වාමින් වහන්සේ වජිරාරාම වාසී ඉංග්‍රීසියට පරිවර්තනය කරලා ඊට පස්සේ ලෝකෙ මැස්සරුණ මේ අභිධර්මාර්ථ සංග්‍රහය කියවුවා. නමුත් ඊට පස්සේ වික්ක බෝධි ස්වාමින් වහන්සේ ඒ මැනුවල් ඔෆ් අභිධම්ම කියන ඒ අභිධර්මාර්ථ සංග්‍රහය comprehensive manual of අභිධම්ම කියලා නැවතත් ඒක සංස්කරණය කරලා අටුවා ආදී එකතු කරලා හොඳ පොතක් ලියුවා. ඉතාමත් හොඳයි. කියවලා බලන්න පුළුවන් නම් මේ පොත. එතකොට වැටහෙනවා මේ සංස්කාර කියන්නේ චිත්තචෛතසික මේවා මොන මොන විදියටද ක්‍රියාත්මක වෙන්නේ මොනවද ඒ ඔක්කොම කියලා හඳුර ගන්න පුළුවන්. සූත්‍ර පිටකෙත් මේවා තියෙනවා හුඟක් තැන්වල. 11 ආකාර කියනකොට ඒවා දැන් අජ්ජත්තික බාහිර කියද්දී ඇත්තටම අපි හිතනවා මේ අජ්ජත්තික කියන්නේ අපේ సంతානය. බාහිර කියන්නේ අපි අනුමාන වශයෙන් අනුංගීත් මෙහෙම තමා කියලා හිතනවා කියලා කියනවා. නමුත් පින්නතුනි සමාපත්තිය ඇති පුද්ගලයන්ට බාහිරවත් මේක දැක ගැනීමේ ශක්තියක් තියෙනවා. මොකද බාහිර රූපය තමන්ගේම රූපය බාහිර වශයෙන් සලකන්නත් පුළුවන්. බාහිර රූපයක් වුණත් සලකන්න පුළුවන්. එතෙන්දී ඔහුට පුළුවන් වෙනවා නාම රූප විශ්ලේෂණය කරන්න. ඒ නිසා අධ්‍යාත්මික බාහිර කියලා කියනවා. දුරේ සම්තික කියනකොට ඒකම තමයි දුරේ සම්තික කියන්නේ. සමහර විට මේ මොහොතේම ඉපදෙන එක අනාගතයට යනවා අනාගතයක තවත් අනාගතයකට යනවා. අපි දන්නවා අතීතයේ එහෙම නැත්නම් ගියාත්මේ පෙර ආත්මවල තිබිච්ච අවිද්‍යා තණ්හා උපාදාන සංකාර කම්ම මෙන්න මේ කර්ම නිසා අපිට මේ ආත්ම භාවයේදී පංචස්කන්ධයක් ලැබෙනවා රූප වේදනා සංඥා සංකාර විඥාන එතකොට මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන එක නිසා නැවතත් කර්ම රැස් කරනවා. ඒක යනවා අනාගතයට නැවතත් රූප වේදනා සංඥා සංකාර විඥාන වේතනායි මේ විදිහට අතීත අනාගත වශයෙන් වර්තමාන වශයෙන් මේ සංස්කාර සිදු වෙනවා එතකොට විපස්සනා කරද්දී ඒ ඒ මොහොතේ ඇති වෙන සංස්කාර ඒ ඒ මොහොතේම අතීතයට ගමන් කරනවා එක හිතකින් අතීත සිත බැලීම නිසා එතනත් පින්නතුනි පුළුවන් වෙනවා යෝගාවචරයේ කුට අතීත වශයෙන් මේ සංස්කාරය දකින්න ඒ වගේම සමාපත්තිලාභීන්ට සමහරුන්ට හොඳට ප්‍රගුණ කෙරුවොත් අනාගතෙත් ඒ රූප පහළ වෙන හැටි මේ තියෙන පංචස්කන්ධය අනාගතයට යන්නේ කොහොමද කියලා දකින්න පුළුවන්. එතකොට ඒක පිළිබඳව කල්පනා කරද්දී කීපයක් සිද්ධි තියෙනවා. අපි දන්නවා එක ස්වාමීන් වහන්සේ කෙනෙක් බුදු බව පැතුවා. ඉතින් බුදු බව පතද්දී ස්වාමින් වහන්සේට සත්‍යයක් තිබිලා තිබුණා පෙර ආත්ම භාව බලන්න. ඒ පෙර ආත්ම භාව බලද්දී මෙයා බුදු බව පතන නිසා ආචාර්යන් වහන්සේට ගිහින් සඳහන් ආචාර්යන් වහන්සේ කිව්වා දැන් දිගටම විපස්සනාව ගෙනියන්න කියලා. එතකොට කිව්වා නෑ මම බුදු බව පතන්නේ ඒ නිසා මම කරන්නේ නෑ. ඉහළට යන්නේ. සංකාරපෙක්කාවෙන් අතර වෙනවා. මේ වෙලාවේ ආචාර්යන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේට කියනවා බලන්න එහෙනම් ඔබ නාම රූප වශයෙන් ඉදිරි ජීවිත ඉදිරි ආත්ම බලන්න. මෙයා බලාගෙන යනකොට දකින්න ආත්ම භාව දෙකට එහා පැත්තේ අන්ධෙන් ගන්නෙක් වෙලා හිඟා කරනවා. මේ වෙලාවේ ඉල්ල කියනවා ස්වාමීනි මට බෑ බුදු බව පතන්ද මට බෑ අන්ධෙක් වෙලා හිඟා කරන්න කියලා. එතකොට අනාගතයේ සංස්කාර මෙතන ඉඳලා දකින්න හැටි තමයි. ඉතින් මේ විදිහට අතීතයන් වර්තමාන අනාගත වශයෙන් පහළ වෙනවා. ඕලාරික සුකුම වශයෙන් පහළ වෙනවා මොකද සමාධි தත්ත්වයේ උඩ සමහර විට මේවා ප්‍රකටව වැටෙනවා සමහර විට අප්‍රකටව වැටෙනවා ඒ නිසා තමයි මේ විදියට ඒ ඕලාරික සුකුම කියලා ඒවැය සඳහන් වෙනවා මේ විදියට මුගක් තියෙනවා පුළුවන් නම් ඒ අභිධර්මාර්ථ සංග්‍රහය අරගෙන කියව ගත්තොත් මේ භාවනා කරන අයට මුංචි අදහසක් ඇති වෙයි කුමක්ද මේ අපේ හිත කොයි විදියටද මේක පහළ වෙන්නේ ඒ නිසා ඒක ඇත්තටම තමන් ඒවට වහල් වෙනව නෙමෙයි. අපි පිළිගන්න ඕනේ නැහැ. අපිට තේරෙනවා මේක ඇත්තයි මේක මේ විදියයි කියලා පිළිගන්නවා. අපි තර්ක කරන්න යන්න ඕනේ කවුරුවත් එක්ක. අපි ධර්මයේ ඇත්තද නැත්තද කියන්න ඕනේ අපි ධර්මාර්ථ සංග්‍රහයේ හෝ ඒ වන් කියවන ඒ comprehensive manual of abhidhamma කියන පොත හෝ කියවලා බැලුවොත් මේ ආයත තමන්ගේ సంతාණයට වැටෙනවා නම් මේක පිළිගත හැකියි කියලා පිළිගන්න. ඒ නිසා භාවනා යෝගීට ඉතාමත් පහසුයි විශේෂයෙන් මේ ධාතු කර්මස්ථානය කරනකොට මේ චිත්තසයිසික සංස්කාර පිළිබඳ වැඩ කරනකොට ඉතාම පහසු වෙනවා අවබෝධ කරගන්න. Thank you. මනස හුඟක් උදේ නාමයක් පමණද එය රූපේකුත් වේදයි පහදා දෙනු මැනසි මනස නාමයක් පමණයි මනස නාමයක් පමණයි මන කිව්වහම හිත හැබැයි මනෝ ద్వාරය නම් තියෙන්නේ එකත් මන තමයි මනෝ ධාතු කියලා කියනවා එතනට විඥාන ධාතු කියලා කියනවා නමුත් මනෝ විඥානයක් අපි කල්පනා කරන මේ රූපයක් නෙවෙයි විඥානීය නාමයක්මයි ඒ වගේම මනස ලේත් නෙමෙයි මසුත් නෙමෙයි නමුත් ඒ හරහා එන ශක්තියක් තමයි මනස උපදවන මනෝ ద్వාර මනෝ ප්‍රසාදි නමුත් ඒකට රූපයක් කියනවා ඒ නිසා ඒකනම් රූපයක් කියලා කිව්වා අනිත් ඇති වෙන විඥාන වශයෙන් සලකන කිසිවක් රූප වෙන්නේ නැහැ නාම. නාමස්කන්ධය, රූපස්කන්ධය. රූපේකුත් වේදේ පහදා දෙනු මැනවි. බෝධි පූජා පැවැත්වීම හොඳ බව වදාළ සේක්. බෝධි පූජා ධම්මජීව සායනට යමුණා නම් එහෙම. බෝධි පූජා පවත්වන ලෙස රෝග සුව වීම, විභාග පාස් වීම වැනි දේවල් බෝධීන් වහන්සේගෙන් ඉල්ලා සිටීම සුදුසුද? අපි බෝධි පූජා පවත්වන්න කිව්වේ ආමිෂ ලාභයක් පිණිස නෙවෙයි. අපේ ආධ්‍යාත්මික ගුණවගාවට රුකුලක් හැටියට. ඉතින් Tamante යම් බාධාවක් තියෙනවා නම් පෙර ආත්මවල කරපු අකුසලයක් නිසා කර්මාවරණයක් තියෙනවා නම් භාවනාවාදී දියුණු වෙන්නේ නැත්නම් අපි බෝධි පූජාවක් පවත්න්නේ ජීවමාන බුදුරජාණන් වහන්සේ කියලා හිතා. එතකොට එයින් ලැබෙන පින ඒ ස්ථාන අපි පිරිසිදු කරනවා මල් පාන් පුදනවා ගෞරවය දක්වනවා අපි ඊටාම ශ්‍රද්ධාවෙන් භක්තියෙන් අපි බෝධීන් වහන්සේ දිහා බලාගෙන ඉන්නවා අනේ බුදු පියාණන් වහන්සේ නේද මේ ඉන්නේ බුදුන් වහන්සේ නේද මේ අපිට මේ බෝධීන් වහන්සේව ලබලා දුන්නේ පූජා කරන්න කියලා අපි බලාගෙන ඉන්නකොට අනේ මේ බුදුන් වහන්සේ බුදු වෙන්න කොච්චරනම් මේ වෘක්ෂය පිටක් වුණාද කියලා අපි හිතනකොට අපේ හිත පිනතුනේ සමාධියට එනවා ප්‍රීති ප්‍රමෝදේ පාමජ්‍ය සුඛ ඇවිල්ලා ප්‍රසද්ධිය ඇවිල්ලා සමාධියට එනවා ඒක නිසා තමයි අපි බෝධි පූජා පවත්වන්නේ අනිත් කාරණය තමයි වර්තමාන කුසලයේ අතීත අකුසලයේ බිඳදවන එක, දුර්වල කරන එක. එහෙම නැතුව ලෙඩ රෝග සෝවීමට විභාග පාස් වීම වැනි දේවල් බුදුරජාණන් වහන්සේගෙන් අපි ඉල්ලන එක හොඳ නැහැ. මොකද අපි ඉල්ලන්න ඕනේ අපි ගියෙන් ගල්පාන මහත්තයාගෙන් මං ඉල්ලන්න ඕනේ ඊට දෙයක්. පුංචි දෙයක් මට ගිනි පෙට්ටියක් දෙන්න කිව්වොත් එහෙම මට ලොකු දෙයක් ඉල්ලගන්න බැරි වෙනවනේ. ඒ නිසා අපි කල්පනා කරන්න ඕනේ පොඩි දේවල් ඉල්ලන්න එපා නිවන ඉල්ලන්න පුළුවන්. නිසා අපි හොඳ වැඩක් කරනවා. ඒ කුසලයේ බලෙන් අපි අදිෂ්ඨානයක් කෙරුවෝ. මේ කුසලයේ බලෙන් මට සැනසෙල්ල ලැබේවා. මගේ දුක් ගිනි නිවේවා. මට පහසුවක් වේවා කියලා ප්‍රාර්ථනා කළොත් ඊට සම්බන්ධව ඒ පැනසිල්ල ඒ පහසුව ලබා දෙන්න මට සැනසෙල්ල ලබා දෙන්න. යමක්ද ලෝකෙන් වෙන්න ඕනේ ඒක ඉෂ්ට වෙයි. නැතුව අපි අරයාගේ විභාගේ පාස් කරලා දෙන්න. එහෙම ඉල්ලන්න එපා. හොඳ නෑ. අපි මට සැනසෙල්ල ලැබෙන්න, අපිට සැනසෙල්ල ලැබෙන්න, අපේ පවුලේ අයට සැනසෙල්ල ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරගෙන බෝධි පූජා පවත්වනවා නම් ඒක කියන්න ඕනේ නෑ විභාගේදරේ. විභාගෙ ඉල්ලුවොත් විභාගෙ විතරයි. ඊට පස්සේ නම් බෑ තව එකක් ඉල්ලන්න. ගියසරේ මන් දුන්නා කියලා. නිසා මටත් සිද්ධියක් මතකයි මම තරුණ කාලේ ටිකක් කලබලකාරී එක දැනක ඉන්න බෑ හැමතැනම දුවනවා. ඉතින් මම ඉන්නේදී මගේ කටේ තෑම එකක්ම ඉතින් හදිසි දේවල් හුඟක් කරෙන්නේ. එක සැරයක් මගේ හිතට විශාල බරක් පැටවුණා. බරක් පැටවිලා ඉතින් අන්තිමට මට තේරෙන්නේ නැහැ මොකද්ද මම කරන්න ඕනේ කොහේ. ඉතින් මෙතනින් පිටත් වෙනවා ඔන්න එනවා කොහාට හරි ඈතකට යනවා. එතන හරි තව දිහාකට යනවා. ඉතින් දවසේ කරන්නේ කොහාට හරි කොහාට හරි පියාඹන එක තමයි. අතෙන්ට යනවා මෙතෙන්ට යනවා කායක ටිකක් කතා කරනවා දුවනවා. ඉතින් දැන් මේ సంతානේ ගොජ දානවා. ඉතින් මම අන්තිමට ගිහිල්ලා මගේ ඥාතියෙක් ළඟට ගියා. ඥාතිය හැබැයි මට මාමා වෙන්නේ වයසින් නම් මට අඩුයි. ඉතින් ගිහිල්ලා ටිකක් වෙලා අපි දෙන්න කතා කරලා ඉන්නකොට ඉතින් මේ සිද්ධිය ගැන මගේ තියෙන දේවල් එයාට තේරෙනවා කතාවෙන්. මාව එක්කගෙන එහෙම පාරට බැස්සා. පාරට බැහැලා වෙනදා නම් ඇඳුම් මාරු කරලා පාරට බහින්නට වමට යන්නේ. නමුත් නිකම්ම බැස්සා පාරට. ඉතින් පාරට බැහැලා මාත් එක්ක කතා කර කර කතා කර කර යනවා. ඉතින් මමත් යෝගයක් කියෝ කියෝ කියෝ ගිහිල්ලා. තවම කිට්ටුව තිබිච්ච ටිකක් නිසසල තැනක බෝධින් වහන්සේ ළඟ විදුරට කොට වුණා. බෝධි මළුවට කොට වුණා. කවුරුවත් සෙනගත් නෑ හවස 4ට විතර වෙලා. දැන් ගිහින් බෝධියට හේත් වෙන ගමන් මළුවේ ප්‍රාකාරයට හේත් වෙන ගමන් කිව්වා. මෙතන මේ පුංචි බෝධියක් තියලා අපි කට්ටියක් එකතු වෙලා තමයි මේ බෝධිය පිළිවෙල කළේ ප්‍රාකාරයෙම බැන්දේ. ඉතින් ඒ වෙලාවේ නගරේ රාගම නගරයේ කිට්ටුව වුණේ ඒ වෛද්‍යවරු පවා ඒකට උදව් කරලා තිබුණා. ඉතින් මට ඕක කියලා මෙයා තාප්පෙට හේත් වෙලා ඉන්නවා. ඉතින් මම එයා නිස්සද්දව ඉන්න නිසා මමත් ඉන්නවා. මං ඉන්නේ බෝධීන් වහන්සේ දිහාම බලාගෙන මාත් ඉතින් ටිකක් ටිකක් ටිකක් ටිකක් ඉන්නකොට බෝධීන් වහන්සේගේ හැඩේ මට පේනවා. පත්‍ර පේනවා. ඒව හැසෙල වෙනවා පේනවා. ඉවෙන මොකොත් මට හිතෙන්නේ ඉතින් මං ඒකට ඉඩ දීලා එහෙම බලාගෙන ඉන්නකොට ඉතින් බුදුහාමුදුරුවන්වත් වරින් වර මතක් වෙන්න ඇති. කොහොම හරි පැය භාගයක් තුන් කාලක් අපි දෙන්නා නිස්සද්දව හිටියා. මගේ හිතේ තිබිච්ච ඔක්කොම දුක් නිවිලා ගියා. ඊට පස්සේ මම බලනවා මෙයා දැන් මට කතා කරයිද කියලා නෑ. ඊපස්සේ මම කතා කරා. මම ගියා මාමියා. යන්න පුළුවන්ද කියලා මම ගියා ඔයා. දැන් ගෙදර යන්න පුළුවන්ද ඉතින් මම යන්න ඕන ටිකක් දුර. පුළුවන් කිව්වා. ඉතින් එදා මට තේරුණා බෝධීන් වහන්සේගේ මොනතරම් ශක්තියක් තියනවද. හඳුන් කූරක්වත් මම පත්තු කළේ නෑ බෝධීන් වහන්සේට. මට වතක නෑ මම වෙන්නදවත් කියලා වැටිලා. සංහිත කරනවා වදින්න. ඒ නිසා බෝධීන් වහන්සේ කියන්නේ ඇත්තටම අපිට පිහිට වෙන දෙයක්. අපි ප්‍රාර්ථනා කරන්න එපා එක එක දේවල්. නමුත් සාන්තිය අපිට ප්‍රාර්ථනා කරන්න පුළුවන් බෝ බෝධි පූජා පවත්වලා. ඊළඟට ප්‍රශ්න ඉවරයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ බෝධි පූජා මාතෘකාව අවසාන ඒ පිළිබඳව නැවත මට හිතුණා මේක නිසා දැන් අපවා බෝසතාණන් වහන්සේ ජයශ්‍රී මා බෝධින් වහන්සේ බෝධිමූලිකදී කලේ සියලු කෙලෙස් ප්‍රවීණ කිරීම. නමුත් දැන් කලින් කිව්වා වගේ අපි කරන්නේ ගිහිල්ලා කෙලෙස් වැඩි කරගන්න දේවල් පිළි. මේ අපි ප්‍රවෘත්ති ඇතුළත් කෙලෙස් ප්‍රවීණ කරන්න අවශ්‍ය දේවල් වලට සිත යොමු කිරීම නේද ස්වාමීන් වහන්සේ ස්ප්‍රේණය කරන්න ඕනේ. ඉතින් ගිහි අයිට ඉතින් මොකද්ද අපි කියනවනේ පෘථග්ජනකමට. ඉතින් ගිහින් ඉල්ලනවා. දෙනවා නම් අපි ගමු. පෘථග්ජනකමට අපි ඉල්ලනවා. ඉතින් සමහර අයට ඉතින් එහෙම ගිහින් කරපුවාම විශ්වාසයක් ඇති වෙනවා. අනේ අපි බෝධි පූජාවක් කළා. අපිට මේක පිට ලැබෙයි කියලා. විශේෂයෙන් අපි එතන ඉන්න දෙවියන්ටත් උපින් දෙනවානේ. දිව්‍යෝ ඉන්නවනේ අපට උදාරක් කරන් ඉන්න. ඒ වගේම අපි ඒ වගේ පින් දෙනවා අපේ මළගිය ඥාතීන්ට. අපි වැස්සෙන් ඥාතීන් ඇවිල්ලා ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ සතුටු වුණා නම් ඒගොල්ලොත් අපිට ආශිර්වාද කරනවා. සාප කරන අය ඉන්නවා සමහර වෙලාවට. ඒ නිසා අපි ඇයට ඒගොල්ලොත් අපිට උපකාරයක් වෙනවා. එතකොට අපේ කටයුතු නිම වෙයි. නිකාම හැම පැත්තෙන්ම ආශිර්වාද දෙනකොට ඒක කාට හරි කිව්වොත් එහෙම ඔයාට පිස්සු ආට පිස්සු ආට පිස්සු කියලා හැමෝම ඒ පාටික සේවය. එහෙම නේ නිදි කරවන්න ඔය ડોක්ටර් මහත්තුරු ඒ මොහොනේ කරනවා කියලා ඔබ දැන් නිදි. ඔබ දැන් නිදි කියනකොට අර නිදි. නේද? ඊට පස්සේ කියනවා පෙර ආත්මේ දැක්කලු, අර ආත්මේ දැක්කලු, වරයාගේ ඔළුවේ තියෙන ඔක්කොම අරකින් කියවනවා. එයා අනුමාන කරන ඔක්කොම කියවනවා. සමහර විට එකක් දෙකක් මොකද මනස අඩනින්ද ඉන්නකොට පෙර ආත්මේ දකින්න පුළුවන්. ගන්න පුළුවන්. පෙර ආත්මයට සම්බන්ධ යම් යම් තොරතුරු දැන් අපේ තෝදෙහි සිටාන බුදුහාමුදුරන්ට බණිනවා. එනකොට බණිනවා. මුඩ මහන එනවා කියලා. ඉතින් තෝදෙහි සිටාන විශාල කෝටිපතියා. එයා මැරුණා. මැරිලා බල්ලයිලා වුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ එතන යනකොට පුරාගෙන පයින්නකොට තෝදෙය එදත් මට කෑ ගැහුවා දැන් කෑ ගහනවා කියලා. ඒක ඇහෙන ගමන් ಜಾති ස්මරණ ඥානයක්. කිඳිරි ගාගෙන දුවලා ගියන් ගේ ඇතුළේ නිදාගත්තා. දැන් නිදාගත්තේ කොහෙද කුස්සිය. අර වෙනද සිරි යහනට එනවා බලලා. දැන් අද නැහැ. ඊට පස්සේ මිනිස්සු කන්න දෙන්න හැදුවා, ගෙනියන්න හැදුවා, නාවන්න දෙන්නේ. පුතා ගමනක් ගිහින් ආවාම කිව්වා මෙන්න මෙහෙම බලලා ලෙඩින් මේ බුදුරයන් වහන්සේ මෙන්න මෙහෙම දෙයක් කිව්වා. ඊට පස්සේ තමයි මෙයා මෙහෙම වුනේ. ඉතින් තරහා ගියා බුදුරයන් වහන්සේ අපේ තාත්තට නිගරු කරා කියලා ගිහින් ඇහුවා ප්‍රශ්නේ. ඔව් තත තමයි. කොහොමද ඔප්පු කරන්නේ කියලා. එහෙනම් ගිහිල්ලා ඔයාව නාවන්න හොඳට. නාවලා කැමති හොඳ ආහාර දෙන්න. කවලා හොඳ ඇඳක හොඳට කොට්ටයක් තියලා හොඳට නිදි කරවා. එලා ඔළුව අත ගන්න නින්දියා. ඔළුව අත ගාලා නින්දිය ආගෙන එනකොට බාගෙට ඇස් පියාගෙන යාන්තම් එනකොට තාත්තේ තාත්තේ කියලා කතා කරනවා. තාත්තේ තාත්තේ කියලා මට තාත්තේ මට නිදන් ටික පෙන්වන්න කියලා. ඉතින් පුතා ගෙරුවා. කියපු ගමන් ගොරෝග නැන්දෙන් පැන්නා. නැල්ලා දිව්වා. මෙයාත් පිටිපස්සෙන් දිව ගිහින් පවුල් ගියා තුන් හතර පොළ. ඊට පස්සේ බින්දලා බලපුවාම රන් කලවල පුරවල රත්තරන් ඒවා මෙයා තිබුණා. ඒක අරගත්තා. ඊට පස්සේ තමා පුතා ගිහින් බුදුරජාණන් වහන්සේට ප්‍රශංසා කරලා දන් දෙන්න පටන් ගත්තා. ඒ මොකද අඩනින්දදී භවංගෙට මතුවෙනවා පෙර දේවල් මතු කරන්න පුළුවන්. ඒ නිසා අපි අඩ නින්දට යවලා තමයි ඔය මෝහණය කරන වෛද්‍යවරු කරන්නේ. යම් ප්‍රමාණයක් ගන්න පුළුවන්. නමුත් ඒගොල්ලන්ට කවදාවත් පුළුවන් වෙලා තියෙනවද ඒ ආත්මෙන් එහාට යන්න? බෑ. ඒ මේ මැරිච්ච වෙලාවට පුංචකට ටිකකට කලින් දවසකට දෙකකට තුනකට කලින් ඊට පස්සේ දේවල් ඉස්සර දේවල් කියන්න බෑ. අර යන්තම් ඡායාවක් එනවා जाति समझ जानी याद काले सीख लिए है ना අතකොට කියන්නේ අපේ භවයේ යන්නේ ඇත්තටම මේ ප්‍රපංච නිසානේ අපි මේ දීපි විදිතු යන්නේ තණ්හාදිස්මාන අපි පොඩ්ඩක් මේක පැහැදිලි කරගන්න. මොකද්ද? තණ්හාදිස්ති මාන වශයෙන් මේ අපි ගැට ගහ යන මේ මහා ගැඹුරු දේවල් නේ අහන්නේ. ඔයාට හොඳ නම් ඉතින් අපේ ස්වාමීන් වහන්සේ තමයි. තණ්හා දිට්ඨි මාන. ඔව් තණ්හාව නිසා තමයි අපේ සංස්කාර උපදින්නේ. ඉතින් සංස්කාර කියන්නේ තණ්හාවම කියන්නේ යම්කිසි අරමුණක් නිසා අපේ හිතේ ඇති වෙන ආසාවක්, තණ්හාවක්, බැඳීම. ඒ වගේම ඒ රූපේම අරගෙන මනසේ ඇවි තියෙනවා නැවත සිය දහස්වරයක් ඒ වගේම තණ්හා. ක්‍රියාවසෙන් එකයි නැවත නැවත ඒක මනසින් ක්‍රියාත්මක වෙලා අපිට තණ්හාව උඩාක් ඇති වෙනවා. එතකොට තණ්හාව ඇතිකරන්නත් මාන්නය හේතුවක් වෙනවා. මාන්නය කියන්නේ මම කියන මාන්නයක් තියෙනවා. එතකොට මම ඉන්න නිසා තමයි මම කියන්නේ දිට්ඨිය. එතකොට මාන්නය තියෙනවා මාන්නයට හේතුුනේ දිට්ඨිය. සත් සදාකාලික දෙයක් එහෙම නැත්නම් ස්ථිර දෙයක් කියලා නාම රූප පරි නාම රූප පද්ධතිය ගත්තා. අපි කවදාවත් බැලුවේ නෑ හිතන්නේ නෑ නාමික වශයෙන්වත් පරමාර්ථ තියෙද්දී අපි නාමික වශයෙන් සම්මුති වශයෙන්වත් අපි කල්පනා කරන්නේ නෑ මේක මේ නැති වෙන එකක් නේ මේක මේ වතුර ගොඩක් මේක මේ හුලං ගොඩක් ඔය පටවියාපෝතේජෝ පැත්තකින් තියලා මේක බැලුවොත් මේකේ තියෙන වතුර මිරිකලා ගත්තා මිරිකලා ගත්තට පස්සේ මේ උක් දණ්ඩ වගේ මිරිකපු දෙයි ඊට පස්සේ මේකේ තියෙනවා රස්නේ සීතෝෂ්ණ දෙක. එතකොට ඕනම වෙලාවක ඇල්ලුවොත් රස්නේ. නමුත් මේක මරුණාට පස්සේ සීතලයි ඒ තේජෝ ධාතු. ඊට පස්සේ ඒක පැසවනකොට ආයි රස්නේ. සීතල වෙනවා මේ රස්නේ තියෙනවා ජීවන හුස්ම තියෙන එක ඒක නැති වෙනකොට සීතල සාමාන්‍ය තත්ත්වයට එනවා සාමාන්‍ය තත්ත්වයට ඇවිල්ලා නැවතත් සීතල වෙනවා සීතල වෙලා ආය රස්නෙට එනවා එතකොට මේකේ තියෙන ධාතුවක් කියලා කවුරුවක් කල්පනා කරනවා නෑ. ඒ වගේම වතුර, උල්ලංගයි, අල්ලුයි නැත්නම් පිටි සීතෝෂ්ණ දෙකයි තියෙන්නේ කියලා කවුරුවක් කල්පනා කරනවා නම් නැත්නම් මේක පටවියාපෝ තේජෝ ආයෝ කියලා කල්පනා කරනවා නම් එතන දික්තියක් නැහැ. දික්තියක් නැත්තම් මාන්නය උපදින්නෙත් නැහැ. තණ්හාව උපදින්නෙත් නැහැ. දැන් සුඛයි කියලා අපි ගත්තොත් තණ්හාව උපදින්නේ. සුඛයි කියලා ගත්තාම තණ්හා විතරක් නෙමෙයි. ව්‍යාපාදිත්‍ය තියෙනවා. මොකද සුඛදී නැති වෙනකොට දුක. ඒ නිසා සුඛය ආරක්ෂා කරගන්න තමන්ට කැමැත්තක් තියෙනවා. ඒක දුකයි. ඒක නැති වෙයි කියලා බයක් තියෙන එක දුකයි. ඒ නිසා තණ්හා මාන දිට්ඨි තමයි අපේ මේ සම්පූර්ණම තියෙන්නේ. හැම දෙයකම තණ්හාව මාන්නේ දිට්ඨිය කියනවා. හැබැයි මාන්නයක් ඕනේ වෙනවා. දැන් මමෙක් නැත්තම් කවුද භාවනා කරන්නේ? මමෙක් නෑ මේ මාවරු පොකොටක් මොකටද භාවනා කරන්නේ? දැන් අපේ මව් ඉදිරියට එනකොට ආ ධාතු ගොඩක් එනවා නේද කියලා අහක බලාගත්තු. එහෙම නැත්නම් ස්වාමින් වහන්සේ ඉස්සරහට එනකොට ස්වාමින් වහන්සේ එනකොට කවුරු හරි ඉස්සරහට යනවා. ආ රූප රූප රූප රූප කියලා අත් දෙක දානවා. එතකොට මොකද වෙන්නේ? ස්වාමින් වහන්සේ ආපහු වෙරළයි බනහන්න හම්බ වෙනවද? නෑ. ඒ වගේ මාන්නයක් තියෙන්න ඕනේ මම කියලා අස්මිමානයක් තියෙනවා. ඒ මාන්නය දැනගන්න ඕනේ. නුවණින් යෝනිසෝ මානසිකාරයෙන් දැනගන්න ඕනේ ඇත්තටම නෑ. නමුත් සම්මුතියෙන් ඉන්නවා මම බුදුහාමුදුරන් වහන්සේ ඔක්කොම නිසා තණ්හාව ඇති වෙන්නේ මාන්නේ දිට්ඨිය නිසා දෙක තුනම එකට තමයි තියෙන්නේ. ඉතින් ගෙටියෙන් තමයි ඒක තව දිගට අහන්න ඕනේ නම්. තව තියෙනවා ඉස්සරහට. සායනාසලා ගියාම ඕන දැන අපි ආම. තව මොනවද? අස්වැස්මනස් බුදුරජාණන් වහන්සේට නමස්කාර කරනකොට ආගිවතුන් වහන්සේ ඔබ වහන්සේට මාගේම කියලා කියනවා බුදුරජාණන් වහන්සේට ඒක වැරදිද? කොහොමද කියන්නේ? මම ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේට මාගේ নমස්කාරය වේවා ඔබ වහන්සේට මාගේ ජීවිතේ පූජා කරමි ඔබ වහන්සේ මෙසේ මෙසේ අප වෙනුවෙන් මෙප අපමත අතපත් නිවන් අතහැර දම ඔබගේ ඔබ වහන්සේ ඔබ වහන්සේ කියලා අපි කියනවා බොහෝ විට ඒක ළමයි දියාගත්තු වෙනවා බුදුහාමුදුරුවෝ අපි බුදුරජාණන් වහන්සේව දැකලා අපි වඳිනවා. එතකොට අපේ సంతානෙ මොකක්ද තියෙන්නේ? බුදුහාමුදුරන් එකපාරට වචන වලින් කියන්න පුළුවන්ද බුදුහාමුදුරන්? సంతානෙන් අපිට කොටින්ම කියනවා නම් Tamanට ප්‍රියමනාප කෙනෙක් දකින්නකොට නම කියලා මෙයයි මේ ඉන්නේ මෙයා උසයි මිටි මේවා නිසානි කියලා හොඳ එක්කෙනා කියලා අපි කියන්න ඕනේ නැහැ. දකින්නකොට අපි ඔක්කොම අපේ సంతානෙට ඇවිත් ඉවරයි නේ. දැනිලා. ඉතින් හැබැයි බුදු ගුණ මෙනෙහි කරනකොට මෙන්න මේ ගුණේ නිසා භාග්‍යවතුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ අරහත් වනසේක. උභවංශය කියන කියන එක හොඳ නෑ. භාග්‍යවතුන් වහන්සේ අරහත් වනසේක. ඒකට බුදුරජාන් වහන්සේ හැමතිස්සෙම කියනකොට ආනන්ද භාග්‍යවතුන් වහන්සේට තිබහයි. භාග්‍යවතුන් වහන්සේට ආසනයක් පනවන්න. එහෙම කියනවනේ. අපි එහෙම කියමු. අපි කියන්නේ මම කියන්නේ නෑනේ. ආමතුරන් අහසලා මම කියන්නේ. අපි කියලා කියන්නේ. ඒ වගේම මට දෙන්න කියන්නේ නෑනේ මේ ස්වාමීන් වහන්සේ දෙන්න කියන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම නිවසේදී මල් පූජා කරනකොට මල් පූජන ගාතාව කියලා මල් පූජා කරන ගාතාව කියලා මම සිංහලෙන් මේ විදිහට කියනවා. සිංහලෙන් පොත් වල ඉන්නේ මම ඊට වඩා ටිකක් අරල්ල මේ දේ මම කියන්න ඕන කියලා. මම කියන්නේ ආපෝ තේජෝ වායු පඨවි සෑදුණු මේ මල මැලවි පරවි යන්නාසේ ආපෝ තේජෝ වායු පඨවි සෑදුණා වූ මේ ශරීරයද කුරුදී දිවාපත්ති ආපෝ තේජෝ වායු පඨවි පත්වන්නේ කියලා තමයි මම ඒ විදිහට තමයි සිංහලෙන් කියන්නේ. එසේ කිවීම අර පොත්වල තියෙන කෙටි මේ සඳහන් කිරීමල හොඳද ස්වාමීන් වහන්සේ? හොඳයි. දැන් අපි ඥානපසක් ගන්නකොට අපි ගන්නවා අපි ඉස්සෙල්ලා කියනවා පටිසංකා යෝනිසෝ දේසජ්ජ පරික්කාරම් පටිසේවාමි. නුවණින් මෙනෙහි කර මම මේ ඊළම්පස පරිභෝජනය කරමි. ඊළඟට කියනවා යථාපච්චයන් පවත්තමානං ධාතුමත්ත මේ වේතාංග දිදං ඉලානපච්චය බේසජ්‍ය පරික්කාරෝ තදූප පුඤ්ඤකෝච පුද්ගලෝ ධාතුමත්ත කෝනිසත්තෝ නිජීව සුඤ්ඤෝ ඒ කියන්නේ මේ අතහ ප්‍රත්‍යක් මත පවතින මේ ගිලම් පස මේ වළඳන මේ මමද තදුප පුඤ්ඤ කෝච පුද්ගලෝ ධාතු මත්තකෝ මේ පුද්ගලයාද ධාතු ගොඩක් පමණි නිස්සත්ත්වෝ නිජීව ශුන්‍යෝ සත්වයකට ජීවියක් නැත විසත්වනි ජීවෝ ශුඤ්ඤෝ සබ්බානි පනීමානි බේසජ්ජා පරික්කාරා අජිගුච්ඡනිය ඉමම් පූතිකායන් පත්වා අතිවේ ජිගුච්ඡනිය ජායති මේ සියලුම මේ පරිස්කාරයේ ගිලානපස පරිස්කාරයේ පිරිසිදුයි නමුත් මේ අපිරිසිදු කායටපත් වෙලා සම්පූර්ණ අපිරිසිදු භාවයටපත් වෙනවා එහෙමයි මෙනෙහි කරන්නේ ඒ වගේ යථාපත්‍යං පවත්තමානං ධාතු මත්තමේ වේතා. මේ ධාතු වලින් පවතින දෙයක් පමණි. එසේ මේ පරිභෝජනය කරන මමද මේ පුද්ගලයාද ධාතු ගොඩක් පමණි. මේ පිරිසිදු මේ ගිලානපස්ත්‍ය මේ අපිරිසිදු කයට ඇතුළත් කිරීමේ නේද අපේ අතිමහත් අපිරිසිදු භාවයටපත් වගේ මල් පූජා කිරීමේදීත් අපි ඒ වගේ මෙනෙහි කරනවා නම් ඊටාම හොඳයි. ඊටාම හොඳයි. මොකද අපි කියන්නේ කොහොමද කියන්නේ ඉමින මොනවාද පූජයෙන් බුද්ධං කුසුමේන මේන පුඤ්ඤේන මේතේන ලබාමි මොක්ඛං පුප්පං විලායාති යථායි ධම්මේ කායෝ තථායාති විනාශබාව ඔව් ඉතින් අවසාන පද දෙකේ අපි සාමාන්‍යයෙන් දැනේ පුරුද්දකින් කියන්න පුරුදු කරලා තියෙන්නේ මේ මල් මැලවි කරවි යන්නාසේ මේ ශරීරයේද විනාශී යන්නේ කියලා නමුත් මම මේ මතක දැස්සට පස්සේ මම කල්පනා කළා මේක වඩා හොඳට මේක තව ටිකක් කලල් කරලා අපිට කියන්න පුළුවන් හිතින් බලන්න පුළුවන් අර කියනකොටම මේ මල් වල අතරි ආපෝ තේජෝ වායු තියෙනවා. ඒවෙන් තමයි හැදිලා තියෙන්නේ. ඒ මගේ මේ මගේ ශරීරය අතරි ආපෝ තේජෝ වායු හැදිලා තියෙන්නේ. ඉතින් මම කල්පනා කරනවා අර මල් දිහා බලාගෙනම ඒ මල් මැලවි පරිවි යන්න ආසේ ආපෝ තේජෝ වායු පතෝ වෙදී සෑදී තිබෙනා වූ මේ මල් මැලවි පරිවි විනාශ වී යන්න ආසේ පඨවි ආපෝ තේජෝ වායු වලින් සෑදී තිබෙනා වූ මේ ශරීරයද කුණු වී විරාපත් වී ආපෝ පඨවි ආපෝ තේජෝ වායු බව බවට පෙළී යන්නේ. ওই තේත දේවත් නැතුව යනවා නේද? දේවත් නැතුව. ඉතින් එතන මෙහෙමයි. අපි අපි ටික කැලෑසියෙන් කැලෑසියෙන් ඉහළට යන්නේ. අපි ඉතින් ඉස්සෙල්ලා ඔක වචනේ මෙනෙහි කරමු. එහෙම මෙනෙහි කරගෙන යනකොට හිතට ඔක කාවදුනට පස්සේ බලනකොට මෙනෙහි වෙලා ඉවරයි. ඉතින් ඔතන තියෙනවා ඒ ගාථාවෙත් පොඩි ප්‍රශ්නයක්. ඉස්සර ওই ගාථාව කිව්වේ ওই විදිහටනේ. දැන් ඒක ලබාමි මොක්කන් කියලා හරවලා තියෙනවා. පූජේමි බුද්ධං කුසුමේනනේන පුඤ්ඤේන මේතේන ලබා මේ චේන චමෝතු මොක්කං. මේ තේන චමෝතු මොක්කං කියලානේ කියන්නේ අපි. එතනයි වැරද්ද තියෙන්නේ. ඕක නම කියන්න හොඳ නෑ මහාචාර්යවරයෙක්. ලියලා තිබුණා පුවත්පතකට මේ ගාථාව වැරදි. මොකද හේතුව පුඤ්ඤේන මේතේ නච හෝතු මොක්කම් මට නිවන නොලැබේවා කියලා කියන්නේ. නච හෝතු මොක්කම්. නිවන පිනිස නොවේවා කියලා යා විග්‍රහ කළා. දැන් එතන වැරද්දුවේ පුඤ්ඤේන මේතේ. ඒ කියන්නේ ඒතේන පුඤ්ඤේන මේ වෙන්නේ ඒක සමාසය වෙනකොට. ඒතේන පුඤ්ඤේන මේ පිනේ ද ච කියන්නේ ද මේ පිනෙන්ද මට නිවන අත් වේවා. එතකොට පුඤ්ඤේන මේතේනච කියලා ගන්නකොට න කියලා නවත්තලා ච හෝතු මොක්කා. ඉතින් අරම ගියා ගන්න නයන් නැචයන මේ පැත්තට දැම්මා. ඒකට එපා. ඔය විදිහට විග්‍රහ කරලා මහාචාර්යවරේ. නිසා ප්‍රවේශම් වෙන්නේ ඒක තමයි හරි පුඤ්ඤේන මේ තේන සෝතුක්කම්. උත්කමිලාත තන කායය තනසෝ. ඔය කායය තතනස්පව. විනාශ වෙනවා නේද? හොඳයි. ඊගාට මොකද කියන්නේ? සායන රස්තනි සියරවන්. නියුර සමාපති තුලින් ගාථාවෙන් පුක්කෙන් සවන්. මොකද්ද? නිරෝධ සමාපත්තිතෝ විද්‍යාන සින්නස්ස බසවතරත සම්මා සම්බුද්දස ඉමං කුප්පාන භෝජින් භෝජින් ඔව් ඔව් ඉමං කුප්ප පූජාය ඔව් අපි ඒක වැඩි පාවිච්චි කරන්නේ නැහැ මෙහෙදී නිරෝධ සමාපත්තිතෝ කාකම් සබ්බේ සංඛාරා නස්සති සබ්බේ ධම්මා සබ්බේ ධම්මා නස්සති සබ්බේ ධම්මා ඔව් ඉතින් ගාතාවල් තියෙනවා ඒවා පබදින්න අය ඉන්නවා ඉතින් කියන්න අයත් ඉන්නවා බුද්ධානුස්සතිය ලියලා තියෙනවා මහා ලොකු පොතක් බුද්ධානුස්සති කියන්නේ රෑ එළිය වෙනකල් අපේ ස්වාමින් වහන්සේ නමක් බුද්ධානුස්සතිය දේශනා කරලා තියෙනවා කවුද රජ කෙනෙක්? කවුද? හ්ම් සද්දාසිස්ස රජුලෝද කොහෙද ඇවිල්ලා හිට ඉඳගෙන අහලා තියෙන වැඩි වෙන. ඇව්වට පස්සේ ගිහින් කිව්වට පස්සේ ගියවලු මහා ගඟකින් ඉදි කට්ටක අර කුහරයට ගත්තු වතුර පොදක් හා සමානයි කිව්වලු මේ මං කියපු ටික. නමුත් අර ಗುಣ එච්චර තියනවලු. ඇත්තටම බුද්ධ විෂය අනිච්ච අචින්චයි බුදුහාමුදුරන් ගුණ කියලා නිම කරන්න බෑ. සම්පති ඇමතිතුමා අපේ බුද්ධ ශාසනයේදී රහත් වෙලා බණපදයක් අහලා මහා එතන රහත් වෙලා බුදුරයන් වහන්සේ ළඟට ගිහින් ඒ රහත් වෙච්ච හැටි බුදුරයන් වහන්සේට උමුණා වුණා මෙයා ලව්වා 이르දි පෙන්වන්න ඒ 이르දි පෙන්වේ කොහොමද තල්ගස් හතක් උඩට ගිහින් අහසේ 이르දි පෙන්වේ එකක් කරනවා බයිනවා තව එකක් උඩට යනවා බයිනවා ඊට තව ඉහළට යනවා 이르දි පෙන්නලා ඉවර වුණාම ඇහුවා සම්පතිය ඔබට කොහෙන්ද මේ මේ ශක්තිය ලැබුණේ? එතකොට තමා කිව්වේ ඈත බුද්ධ ශාසනයකදී මම බුදු ගුණ කිය කියා විද්දා. කිය කියා විදිනකොට රජුවමට අස්සෙත් දින්න බුදු ගුණ කියන්න. මම ඒක අපිට ඉඳගෙන ඇවිදගෙන බුදු ගුණ කියද්දි මගේ ඇඟෙන් සුවඳ විඳෙන්න පටන් ගත්තා. ඊට පස්සේ මිනිස්සු හරි ආසය අහන්න. රජුර ඊට කලකට පස්සේ මාව ගෙන්නලා ඇහුවා තාම බුදු ගුණ කියනවා දෝ කිව්වා පුතානේ. ඊට පස්සේ ඇතෙක් දුන්නා මට ඇතේ ආසනයක් බලලා මම ඇතා පිටෙත් බුදු ගුණ කිව්වා. ඊට පස්සේ මම සංසාරේ කවදාකවත් අපායකට ගියේ නෑ. මං සක්විති වුණා මං සක්‍රිය වුණා මං මනුස්ස ලෝකේ අනන්ත රජකම් කෙරුවා. කරලා මේ ඉර්ධි ඔක්කොම පාණ්ඩ මට ශක්තිය ලැබුණේ දා බුදු ගුණ මෙනෙහි කිරීම කියලා. ඒ නිසා බුදු ගුණ මෙනෙහි කරන එක හොඳයි. ওই විදිහට ගාථා පබඳලා ඒවා කියෝ කියෝ ඉන්න එක හොඳයි. හැබැයි ඉතින් සමාධි භාවනා සමාධියට තුඩු දෙනවා නම් තමයි වඩා හොඳ. ඉතින් සමාධියට උච්චර තුඩු දෙන්නේ නැහැ. සමාධිය පිරියනවා සමායට ඔවා කියවන්න ගියම වැඩි. අර එක්තරා ප්‍රමාණයකට 100න් කියවනකොට ශ්‍රද්ධාව වැඩෙනකොට සමාධිය එකතු වෙනවා. අපි කියමු ඉතුරු විසිරුණු හිතක් තියෙන කෙනෙක් විහාරයට ගිහින් හවසට එම් මල් ටිකක් පූජා කරලා හොනෝ යිහෝ හොඳට සාන්තව ඉඳගෙන පිරිත් කියනවා ඒ පිරිත් කියලා තමන්ම කියනවා තමන්ගේ සොරේ දිහා බලන්න. ඒක සමාධියට කියනවා. එකක් සුත සුතේමේ සුතේ සම්පජානකාරී හොති කියන එක වෙනවා. අනිත් එක ගුණය දකිනවා. එනිසා හිත හොඳට මේව භාවනා කරගෙන ඒ සත්‍යයනාව කරනවා තමන්ම නම්. තවත් කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනාගේ ස්වරයේ පිටිපස්සෙන් තමන් සත්‍යයනා කරන එකට ආවා. ඒකම තමයි නමුත් දස් කෙස් ගහ පිටිපස්ස. එහෙම සත්‍යයනා කරගෙන ගිහිල්ලා අන්තිමට දුර්ලභව බුද්ධෝත්පාදෝ ලෝකස්මින් කියන තැනට අපි එනවා. එහෙම නේද? ඇවිල්ලා අන්තිමට කොහොමද කියන්නේ? අන්තිමට පදේ මොකද? අන්තිම පදේ මොකද? දුර්ලභව බුද්ධෝත්පාදෝ ලෝකස්මින් ආරබත නික්කමත යුඤ්ජත බුද්ධ ශාසනේ දුනාත මච්චුනෝ සේනං නලාගාරං කුංජරු යෝයිමස්මින් ධම්ම විනේ අප්පමත්තෝ විහෙස්සති පහාය ජාති සංසාරං දුක්ඛසංතං කරිස්සති මේ වෙලාවට මේ ප්‍රඥා ලෝකයේ තමන් ළඟ තියෙන කොහෙද මේ නිසා මේ සත්‍යයනා කිරීම බුදුගුණ මෙනෙහි කිරීම ඉතාම ශ්‍රේෂ්ඨයි හැබැයි Tamanට හොඳට සමාධිය ආවට පස්සේ අපි වැඩි කල සත්‍යයනාවට ගත කරන්නේ නැතුව සමාධියෙන් ප්‍රයෝජන අරගෙන අපි විපස්සනාට යනවා. ඒ නිසා ධර්ම දේශනා වුණත් ධර්ම සාකච්ඡා වුණත් ප්‍රමාණි ඉක්වන්ට හොඳ නැහැ. අදාළ ප්‍රශ්න අහලා ප්‍රයෝජනවත් දේවල් සාකච්ඡා කරලා පුළුවන් තරම් අපි දෙන්න ඕනේ භාවනාවට. ඒකයි වැදගත් වෙන්නේ. කියන්නේ කතා කිරීම සංස්කාරයේ එකතු වෙනවා සමහර අයට. මොකද ධර්ම සාකච්ඡාව ධර්ම දේශනාව අවශ්‍ය වෙනවා සමාධිය අඩු අයට. ඒකට යන්න ශ්‍රද්ධාව ඇති වෙන්න මොකද සමහර අයට භාවනාව එකපාරට දෙන්න බෑ. එයාට බණ කියන්න ඕනේ. ශ්‍රද්ධාව මතුවෙන්න. ඒ නිසා සද්ද ඒ භාවනාව සමාධියට යන්නේ නැති අය ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් තමයි තත්ත්වේ නගාගන්නේ. ටික කලක් ගත වෙනකොට එයාට පුළුවන් වෙනවා ඉබේට ධර්මතාවයක් මතුවෙනවා එයාට අහගෙන ඉන්න පුළුවන් වෙනවා. අන්නේ අහගෙන ඉන්නේ චිත්ත ඒකාග්‍රතාවය. සුතේ සම්පජානකාරී හොති කියන ඒකාග්‍රතාවය තුලින්. එයාට පුළුවන් වෙනවා සමාධි නිමිත් සමාධියට හිත ආනාපානෙට හෝ නැත්නම් වෙනත් කර්මස්ථානයකට හිම කරන අදුතරණේ. එයාට පුළුවන් වෙනවා ඉරියාපත පබ්බේ. ඉරියාපත පබ්බේ ඉන්නවා කියන්නේ සතර ඉරියව්වේ යම් ඉරියව්වක ඉඳීම. එහෙම ඉන්න පුද්ගලයාට ටික ටික පුළුවන් වෙනවා ඉරියව්වෙන් පස්සේ. සම්පජන්න පබ්බේ කියන එකට එන්නේ. ඒ කියන්නේ ඉරියව්වක් තුල යම් ක්‍රියාවක් කරනවා. අන්න ඒ ක්‍රියාවේ Tamanට හිත යොමාගෙන ඉන්න හැකියාවක් තියෙනවා. ඒකට උනේ අර ධර්ම ශ්‍රවණය. නිසා තම තමන්ගේ ප්‍රමාණ අනුව ඒවහන එකක් තියෙන්න ඕනේ. ඉතින් කොහොමද සම්ප්‍රදායක් තියෙනවා, මෙහෙත් තියෙනවා, ගුරුමෙත් තියෙනවා, මම හිතන්නේ තායිලන්තෙත් තියෙනවා කියලයි මේ ධර්ම දේශනාවක් හැමදාම පවත්වනවා හැන්දෑවට. දැන් දැන් බෝධි ඥානේ නම් අපි බ්‍රහස්පති දිනදර තමයි මේ බ්‍රහ්මවංශ ස්වාමීන් වහන්සේ ධර්ම දේශනාව පවත්වනවා. අහ තව එක දවසක් ඉතින් සංඝයා වහන්සේලාට ඔය විනය සාකච්ඡාවක් තියෙනවා. එච්චර තමයි අපි කරන්නේ. ඉතින් ඔක්කොම උදකලා වින්තෝල. සයිලන්ට් රිට්‍රීට් කියලා තියෙනවා අපි. සයිලන්ට් රිට්‍රීට් කියන්නේ අනිවාර්යයෙන්ම සංඝයා වහන්සේලා දෙනම ඉන්දෝනේ බාලම කෙනත් වැඩිම කෙනත් ඊළඟට ඊළඟට ඊළඟට ඊළඟට ඔහම එනවා දවස් 14. ඒ කියන්නේ අපි උපෝසතෙන් උපෝසතයට ඒක කරන්නේ. වැඩිමල්ම ස්වාමීන් වහන්සේ ඒ ස්වාමීන් වහන්සේ උපෝසතේ කරන්නේ හැන්දෑවේ 6ට විතර. ඉවර වෙනකොට හතම මාර විතර වෙනවා. හතම මාරට පස්සේ ආනවා ආචාර්ය බ්‍රහ්මවංශ ස්වාමීන් වහන්සේ ආනවා කවුද ඊගාවට සයිලන්ට් රිට්‍රීට් යන්නේ. කියන මේ දෙන්න. right. එදෙනා විසිරෙන්න ඕනේ. ඊට පස්සේ සති දෙකක් ගිහින් මෙතෙන්ට එනකල් කිසිම කෙනෙක් එක්ක කතා කරන්න බෑ. කිසිම කෙනෙකුට හම්බ වෙන්න බෑ. Taman ඉන්න ඕනේ කුටිය ප්‍රදේශේ කියන්න ඕනේ උදේට පාත්‍රයේ තියෙනවා පහට විතර එළියෙන් එළියට එන්නේ අර යන කෙනෙක් ඇවිල්ලා පාත්‍රය අරන් යනවා. ඒකට එක්කයි නියම කරන්නේ. මේ පැත්තේ ඇවිදින යන කුටියේ ඉන්න ස්වාමීන් වහන්සේකට නියම කරන දාන කියන. පාත්‍රය අරන් යනවා. ගිහිල්ලා දාණය අරගෙන ඇවිල්ලා අහනවා යන්න ඉස්සෙල්ලා කොතනටද දාණි ගේන්නේ? ෂවර් බ්ලොක් එකට ගේන්නද? එහෙම නැත්නම් තව තැනකට ගේන්නද? ගහක් යට තියන්නද? කුටිය මිදුලෙන් තියන්නද? කොහෙන්ද කියලා අහනවා. අහපු තැනින් විතරයි. එතනින් තියෙනවා. කියලා යනවා. එතකොට Tamanට බෙහෙතක් ඕනේ නම් පාත්‍රයේ තුන්ඩු කැල්ලක් දානවා. පහුවදා උදේට. ඉතින් ගලම්පසෙන් තියාගන්නවා. වතුර වතුර ගණ්ඩක් යන්න බෑ කෙනෙක් හම්බ වෙන්නේ. එයා යන්න ඕනේ ෂවර් බ්ලොක් එකට තියෙනවා තව මේවා එකක් තියෙනවා වර්ක්ෂොප් එකක් ඒකේ තියෙනවා වතුරුණු ගන්න dance ශාලාවක් තියෙනවා. ඒ තුනෙන් තැනකට කවුරුත් නැති වෙලාවක් බල්ලගෙන දානගන්න. මොකද නාන වෙලාවට ඉතර අනිත් වෙලාවට නැහැනේ. ගිහින් වතුරුණු කරගෙන ඉන්න ඕනේ. ඒකොට දවස් 14යි 15 14 කිසිම කෙනෙක් හම්බ වෙන්නේ නැහැ. කිසිම කෙනෙකුට කතා කරන්නේ නැහැ. තන්නේ කරම ඉන්න ඕනේ. ඉතින් දවස් 14න් පස්සේ දෙන්න නැහැ. ඊගාට තව දෙන්නේ කීවට තව දෙන්නේ ආයෙත් ඉතින් හැබැයි එක සැරයක් දවස් මාස 6ක් අජාන් බම්මාංශ ස්වාමීන් වහන්සේ එහෙම හිටියා. 2002 මං හිතන්නේ. මාස 6ක් හිටියා තනියම. ඉතින් එහෙම අය කරනවා. ඒ නිසා තමනු සයිලන්ට් රිට්‍රීට් ඉඳලා හිටලා කෙරුවට කවන්නේ නැහැ එකින් හුඟක් හොඳ දර්ශනය හොඳ වැඩිමක් තියෙනවා. මොකද කිසි දෙයක් නැහැ. තමන් හැමතිස්සෙම ඉන්නේ මේ පැත්ත බලාගෙන. භාවනාත්මක කළොත් තමන්ට ඒක පේනවා. හිත දිහා බලනවා තමන් යගේ දිහා බලනවා සක්මන් කරනවා කවුරුවත් හොඳයි හොඳයි දැන් අපි උංගා ප්‍රේම රස කරගත්ත බොහෝ බුදුගුණමය වෙණී කලේ ධර්මයේ සාකච්ඡා කරන්නේ ඉන් භාවනා යෝගීව පිළිවෙත් පුරාගෙන බුදුරජාණන් වහන්සේ අපේ සාරා සංකීය කල්ප ලක්ෂයක් පෙරම් කරුවේ දුක් විඳී අපි වෙනුවෙන් ඉතින් අපි බුදුරජාණන් වහන්සේට කරන ලොකුම පූජාව තමයි අපේ මේ ප්‍රතිපත්ති පූජාව දිනපතාම අපි අපේ භාග්‍යවතුන් වහන්සේට මල් පූජා නොකළත් වහන්පත් නොකළත් මේ දේවල් වලින් අපි ප්‍රතිපත්තියෙන් පූජා කරන නිසා ඒක ශ්‍රේෂ්ඨම පූජාවක් ඒනුත් අපිට හුඟක් පින් රැස් වෙනවා මේ සියලු ආකාරයෙන් රැස් කරව මහා පින් සම්භාරය අපි දෙවියන් ආදීන්ට භූත මණ්ඩලවට අනුමෝදන් කිරීමෙන් ප්‍රාර්ථනා කරමු සියලු දෙනාටම ශ්‍රී විභූතියෙන් වැඩිලා හොඳින්න තමන්ගේ පාරමී දම් පුරගෙන පුරාගෙන සසරින් එතර වෙන්න ලැබේවා නිවන් දකිත්වා ආශාතුම වගේම ශාසනයත් රකිමින් සියල්ලෝ රකිත්වා ලෝකයත් සියල්ලන් රකිත්වා කියලා අපි දෙවියන්ට ආරාධනා කරනවා මේ වෙලාවේ එත්තාවතා චම්මේහි සම්බතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්‍ය සිද්ධියා එත්තාවතා චම්මේහි සම්බතම් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතා චම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිत्वा තිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දීවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු දේශනම් ආකාසට්ටා ච බුම්මට්ටා දීවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු ත්වං සදාති එවැගේම මේ ජීවිතයේ පෙර සංසාරයේ පෙන්වෙන් වුණාම අපේ සියලු ඥාතිතාදීන් යම් තාක් වේද ඒ වගේම සංගරත්නයේ යම් තාක් වේද අපෝපස්ථායකින් තම තාක් වේද දායක කාරකාදීන් යම් තාක් වේද ඒ සියල්ලෝද මේ පින් ලබත්වා අනුමෝදන් වෙත්වා සතුටු වෙත්වා යම් පැමිණියා වූ දුකක් වේනම් ඉමේදී සුගතිගාමීව සංසිල්ලේ නිවන් ලබත්වා ඉදම්මෝ ඥාතිනම් හෝතු සුඛිතා වന്തു ඥාතයෝ ඉදම් හෝ ඥාතේනම් හෝතු සුඛිතාන්තු ඥාතේ ඉදම් හෝ ඥාතේනම් හෝතු සුඛිතාන්තු ඥාතේ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාවනිවානපත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාධෝ යෝයාව නිබ්බානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ වාල සමාගමු සතං සමාධෝ යෝයාව නිබ්බානපත්තිය සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්තන්තරායෝ සුඛී දීගායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සම්බ බුද්ධානුභාවේන සදා සුත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සුත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සුද්ධි භවන්තු තේ විවාදන සීලිස්ස නිච්ඡං මද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාති සමිච්ඡතු Bismillahirrahmanirrahim. Iya,